හොඳයි හැම දිනකටම පිරුවන් සරණයි අදත් අපි සුපුරුදු පරිදි හමුවන්නේ 2016 අගෝස්තු 7 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 2:00ට ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 7ට සමනත සිසිලස අන්තර්ජාල ගුවන් විදුලි සේවාව මගින් නැත්නම් දහම් සේවාව මගින් එකතු වෙන ධර්ම සාකච්ඡාවටයි අද අපිට විශේෂ දවසක් වෙනවා. ඒකට හේතුව තමයි අපිට මෙතෙක් කල සම්බන්ධ නොවු අවශ්‍ය කල්යාණ මිත්‍රෙක් අද අපිට සම්බන්ධ වෙනවා. ඉතින් අපි කවුරුත් වැඩි පුර මම හිතන්නේ අහලත් නැහැ. උන්වහන්සේගේ දේශනාව වලට සවන් දීලත් නැහැ. ඒක නිසා මම කැමති අපේ අද සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේගෙන්ම උන්වහන්සේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන මේ ආරාධනා කරන්න අපේ සීලම කල්යාණ මිත්‍යන් වෙනුවෙන්. ඉතින් කොහොම වුණත් මම ඉතාමත්ම ගෞරවයෙන් තවනට සිසිලස අන්තර්ජාල දහම් සේවාව වෙනුවෙන් අප අද දිනට සම්බන්ධ වෙන අද දින අප හා සම්බන්ධ වෙන පූජ්‍යපාද බණ්ඩාරවෙල ඥානසුමන ස්වාමීන් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර කොට ආරාධනා කරන ස්වාමීන් වහන්සේ අපිට සතාගත ධර්මයේ පහදා දෙන විදිහට එමෙන්ම ස්වාමීන් වහන්සේ අපේ කාගේ ප්‍රයෝජනය සඳහා කෙටි හැඳින්වීම මොකොත් ඔබ වහන්සේ ගැන කරනවා නම් අපි ඉතාමත්ම අගය කොට සැලකනවා. හොඳයි ස්වාමීන් වහන්සේ නම් ඔබ වහන්සේට මම ආරාධනා කරනවා අපි හැමෝම මයික් මියුට් කරගමු. ස්වාමීන් වහන්සේ මයික් එක අන්මියුට් කරලා අපිට ධර්ම දේශනාව කරයි. හොඳයි, ඊළඟ සම්මාන ස්වාමීන් වහන්සේ. ඔය ඔක්කොම හොඳයි.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 ඒ වගේම බොහොම සන්තෝෂයි මේ වගේ සත්පුරුෂ පිරිසක් එකතු වෙලා සද්ධර්මයේ වෙනුවෙන් මේ වගේ කාලය කැප කරලා තමන්ගේ ශ්‍රමය තමන්ගේ වටිනා කාලය ධර්මයේ වෙනුවෙන් කැප කරන්න ලැබීම ඉතාම අගේකට සැලකෙනවා. ඒ වගේම තව විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද කාලේ ගත්තොත් අන්තර්ජාල වගේ අන්තර්ජාලය වගේ දේවල් මිනිස්සු පාවිච්චි කරන්නේ යහපත් දේවල් සඳහා නෙවෙයි අයහපත් දේවල් සඳහා ඉතින් මේ පින්වතුන්ලා ඉතාම වටිනා පින්වතුන්ලා පිරිසක් තමයි අපිට හොඳටම හැඟෙනවා මේ මේ කරන සත්ක්‍රියාවේ තුලින් ඒ නිසා අපි බොහොම සන්තෝෂයටපත් වෙනවා ධර්ම සතුටට ධර්මයේ සතුටට අපිපත් වෙනවා මේ පින්වතුන්ලාගේ මේ ව්‍යායාම කෙරෙහි මුලින්ම සඳහන් කරන්න ඕන මම අයිල බණ්ඩාරේ නාලසුමද කියන ස්වාමීන් මම මහනුවරේ 2004 2004 නොවැම්බර් මාසේ. එතකොට මට <clears throat> වයස 20ක් විතර තමයි වෙලා තිබුණේ. ඉතින් මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න සහ මගේ කිසිම දහම් දරුවක් මට ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් දවසක් මගේ කල්යාණ මිත්‍රෙක් මහත්මිය මට අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න අවස්ථාව ලැබුණා. ඒතර උන්වහන්සේ වැඩ සිටි බලංගොඩ ප්‍රදේශ එක්තරා වනාන්තර සේනාසනයක ඉතින් උනාසේව මම ගිහිල්ලා වන්දනා කළා ඇසුරු කරන්න ලැබුණා. ඒකට මට වයස 18ක් විතර පොඩි ඉගෙන ගන්න කාලේ. ඉතින් උනාසේ මට උගන්වුවා මේ ආනාපානසති භාවනාව සහ මෛත්‍රී භාවනාව. ඉතින් මම අවුරුදු දෙකක් විතර මගේ ගෙදරම මම භාවනා කරන්න ගත්තා. ඉතින් ඒ වුණාට මගේ දෙමව්පියෝ ඥාති කවුරුත් දන්නේ නැහැ මම භාවනා කරනවා කියලා. මම ඒක බොහොම නිහඬව මේ භාවනාව මම කාලයක් පුරුදු කරා. ඉතින් එහෙම කාලයක් පුරුදු කරාන් පස්සේ මගේ හිත නිකම්ම මහලෙල මහල කෙනෙක්ගේ හිතක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා අවසානයේ මම තීරණය කරා ගිහි ගෙදර අතහැරලා පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් මම පැවිදි වුණේ නාවලේ හරිදම්ම සාන්තියට. ඉතින් මහල වෙලා අවුරුදු 5ක් මම හොරණ අනෝබදස්සි කියන වනාන්තර වාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇතුලේ භාවනාව හදාරන්න යෙදුණා. ඒක උන්වහන්සේ දැන් දැන් ටික කාලයකට කලින් වතුර උන්වහන්සේ අවුරුදු 12ක්ම හුදකලා ගල්ලේ වෙන කැලෑවේ තමයි ජීවත් වුනේ. ඒ වගේම මම ඩෙන්මාර්කේ ඥානදීප සාහිත්‍යයේ අදටත් ගුරුවරයෙක් මම තමයි උන්වහන්සේගේ උපස්ථායකයෙක්. ඒක ඩෙන්මාර්කේ ඥානදීප සාහිත්‍ය කියන්නේ අපේ ලංකාවේ අවුරුදු 45ක් විතර කැලේම ජීවත් වෙන හුදකලා ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමක්. ඒතර ඒ ශාන්තිගේ උපස්ථායක කටයුතු කරන්නේ මම ඒ වගේ උන්වහන්සේගේ භාවනා ක්‍රම සම්බන්ධයෙන් ඉගෙනගෙනත් තිබෙනවා. ඉතින් දැන්ට මම මහල වෙලා අවුරුදු 13කට විතර ආසන්න වෙනවා. ඉතින් වසු වස් කාලයක් දැන් 10ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මම කොහෙවත් එක්තැනක ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මම පහුගිය කාලේ මේ තායිලන්තයේ අචාන්චා ස්වාමීන් වහන්සේගේ ආරාමයේ වැඩිදුර ධර්ම විනය හදාරීමේ කටයුතු සිදු කළා. දැන් තමයි ඉන්නේ තායිලන්තේ. තායිලන්තේ ආරණ්‍යක තමයි මේ කාලේ මම වස් කාලේ ගත කරන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ වගේ ධර්ම දේශනාවලට යොමු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ අසංක මහත්තයත් අපේ මේ අනිකුත් සිංහතුන්ලාගේ ආරාධනාව උඩ තමයි මේ ධර්ම දේශනාවට අද සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලින්ම මතක් කරන්න ඕන මම ගොඩක් අපි පුරුදු කරලා තින්නේ භාවනාව සම්බන්ධයෙන්. ඒකට භාවනාව සම්බන්ධයෙන් දේශනාවක් තමයි අද දිනේ මේ පින්නතුලට විශේෂයෙන්ම ශ්‍රවණය දහම් ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ. එතකොට ඒ භාවනාවෙත් අපි කතා කරන්න කොටස් ගොඩාක් තියෙනවා. කතා කළ යුතු කොටස් ගොඩාක් තියෙනවා. සාකච්ඡා කළ යුතු කොටස් ගොඩාක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම තීරණය කරා පින්නත් පොඩි දෙයක් මේ පින්නතුලට මතක් කරලා දෙන්න. පින්නත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ විච්ච වෙලාවේ නැත්නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝක ධාතු තුල පවතින කාලය තුල අපි සතර අපායක ඉපදිලා හිටියොත් නැත්නම් പ്രേත ලෝකයක අපි ඉපදිලා හිටියොත් නැත්නම් බ්‍රහ්ම ලෝකයක අපි ඉපදිලා හිටියොත් අපිට මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙන හැකියාව පහසුකම නැති වෙන බව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා කියලා. ඒ නිසා විශේෂයෙන් අපි විශේෂ පින්වත් පිරිසක් ඉතින් බොහොම පින්වත් පිරිසක් හේතුව තමයි මේ කථාගතයන් වහන්සේගේ ධර්මය අදටත් ලෝක ධාතුව තුළ පවතිනවා. ඒ ඒ පවතින නිසා අපි ඉතාම පින්වත් පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි අපේ සද්ධර්මයේ ශ්‍රවණය සද්ධම්ම ශ්‍රවණයට කැමැත්තක් අපි තුල තියෙනවා. යෝනිසෝ මනස්කාරයේ කැමැත්තක් අපේ හිත තුල තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා ඕනෑකමක් අපි තුල තියෙනවා. ඒ නිසා අපි විශේෂ පිළිසක්වට පත් වෙනවා. ඉතින් ඒ නිසා දැන් තීරණය කරගන්න ඕන මේක ඉතාම වටිනා දෙයක් මේ මේ ධර්මයේ තරම් වටිනා දෙයක් මුල්ලෝක දාසියම නැහැ. ඉතින් බුදුරන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා සන්තුෂ්ටි පරමං ධර්ම. ඊළඟට අපි දැකලා තියෙනවා මිනිස්සු සැප සම්පත් තියෙනවා. සැප සම්පත් නැති අය මේ හැම දිනාටම තියෙන එකම අවශ්‍යතාවය තමයි සතුට. ඉතින් සතුට නැත්නම් අපිට කිසිම දෙයක අපිට මොන දේවල් තිබුණත් ඒ දේවල් වල කිසිම අර්ථයක් අපිට නැහැ. ඒ නිසා තමයි කින්දත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සම්තුක්ති පරමං ධනක් කියලා. නේද? සැපේ කියන්නේ පරම ධනය. ඒතර කොහොමද අපි මේ සැපය ළඟා කරගන්නේ? කොහොමද මේ දහම් සුවය අපේ ජීවිතවලට අපි එකතු කරගන්නේ කියන එක තමයි කතා කරන්න ඕන. ඉතින් මුලින්ම මේ භාවනාව ගැන කියනකොට අපි මතක් කරන්න ඕන අපේ පින්වතුන්ලා භාවනාව භාවනාව කියන මතක් කරන්න ඕන විශේෂයෙන්ම භාවනා කියනකොට අපේ අපේ මිනිස්සු ගොඩාක් අය බය වෙනවා. හේතුව තමයි ඒගොල්ලෝ හිතනවා මේ භාවනා කරන්න ගියාම අපිට නැති ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට අපිට නැති අවුල් අපිට ඇති වෙනවා. ඊළඟට නැති සංతాප අපිට ඇති වෙනවා. මේ මේ වගේ මත පින්නත් අද සමාජය තුළ අපිට ඇහෙන්න දකින්න තියෙනවා. ඒ වගේම බොහොම පරිස්සම් වෙන්න ඕන කාරණාවක් තමයි භාවනා කරන්න කලින් මේ නොයෙකුත් ආකාරයේ ක්‍රම වේද තියෙනවා. නොයෙකුත් ආකාරයේ භාවනා ක්‍රම වේද තියෙනවා. දැන් අපිට අදහන්න ලැබෙනවා නොයෙකුත් ආකාරයේ ක්‍රම වේද භාවනාවන් තියෙනවා. ඒකෝට මේ පින්වතුන්ලා සමහර අය ඒ ක්‍රම වේදුද භාවනාව පුරුදු කරපු පින්වතුන්ලා ඇති කියලා අපි හිතනවා. ඉතින් නමුත් පින්වත්නි දැන් අද මතක් කරන්න ඕන විශේෂයෙන් එක දෙයක් මේ මම සාකච්ඡාවට අරගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පමණයි. ඒ කියන්නේ බුද්ධ බුද්ධ වචනය විතරයි අපි භාවනා විදිහට පුරුදු කරන්න ඕන. ඒතර බුද්ධ වචනයෙන් පිට ශ්‍රාවක භාෂිත අපි භාවනා විදිහට පුරුදු කරන්න. ඒ ගැන සතාගතයන් වහන්සේ පැහැදිලි ලෙස සඳහන් කරලා තියෙනවා. අනාගතේ දැන් ඉස්සර බලන්න පින්නන්නේ බුද්ධ කාලේ කොයිතරම්ම රහතන් වහන්සේලා සෝවාන් විච්ඡය මාර්ගඵලලාභී විච්ඡයද. දැන් අද කාලේ අපිට කෙනෙක් සෝවාන් කියලා වුණා කියලා ඇහුනොත් සමහර විට අපි සැක කරනවා. නැත්නම් අපි සමහර විට hina වෙනවා. නැත්නම් සමහර විට අපි අහනවා අද කාලේ කොහොම කොහොමද එහෙමයි ඉන්න විදිහක් අද නැහැ කියලා මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්මය අවබෝධ කරගන්න එක හරියට සර්පෙක් අල්ල ගන්නවා වගේ වැඩක්. දරුණු නාගයෙක් අල්ල ගන්නවා වගේ වැඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් දරුණු නාගයෙක් දරුවෝ නාගයෙක් අල්ලගන්න අවශ්‍ය පුද්ගලයෙකුට ඒ නාගයාගේ වලිගෙන් ඇල්ලුවොත් එහෙම ඒ ඒ නාගයා එයාගේ අතට දස්ස ගන්නවා. ඉතින් අර අර පුද්ගලයා එක්ක මරණයට පත් වෙනවා නැත්නම් මරණාසන්න දුකට පත් වෙනවා. හැබැයි තව පුද්ගලෙක් ඉන්නවා එයාට නායා අල්ලගන්න අවශ්‍යයි. එයා මොකද කරන්නේ? එයා නායාගේ බෙල්ලෙන්ම අල්ලනවා. නායාගේ බෙල්ලෙන්ම අල්ලනවා. නායාගේ බෙල්ලෙන් ඇල්ලුවම පස්සේ මොකද වෙන්නේ? නායාට කිසි දෙයක් කරගන්න බෑ. ඉතින් අර පුද්ගලයා ණයට කැමති දෙයක් කරනවා. ණයාගේ දත් ගලවන්න ඕන නම් දත් ගලවනවා. ණය දමනය කරගන්න ඕන නම් දමනය කරනවා. අන්න ඒ වගේ පින්නතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්මය හරි තැනින් අල්ලන්න ඕන. හරි තැනින් මේක අවබෝධ කරන්න ඕන. දැන් බලන්න අපේ පින්නතුල්ලා ඕන තරම් ධර්මය ගැන දන්නවා. මම හිතන්නේ මේ අපේ සිංහල මේ බෞද්ධ අපේ පින්නතුල්ලා තරම් ධර්මය දන්න මිනිස්සු තවත් මේ ලෝකේ ඉන්නවද කියලා. මොකද ඒ තරමට අපි මේ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ඒ තරමට අපි මේ ධර්මය අහලා තියෙනවා. හැබැයි සින්නත් අපි තුල පොඩි අඩුවකුත් තියෙනවා. ඒ අඩුව තමයි අපි කොයිතරම් ධර්මයේ දැනගත්තත් මේ ධර්මයේ ප්‍රවේශයක් අපි ලබාගෙන නැති බව නම් අපිට පැහැදිලිව පේනවා. දැන් අපිට බැලුවොත් එහෙම අද කාලේ ඕනතරම් ජනමාධ්‍ය තුල මේ ධර්මයේ සේවනය කරන්න කැමති වෙනතුලට ඒ සඳහා පහසුකම් තියෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ මූලික ප්‍රවේශයක් මේ ලබා ගැනීමේ ගැටලුව අපි දැකලා තියෙන හැමෝට තුලම පවතිනවා. හැබැයි මේ පින්නතුල හැමෝම ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන බව සක්සුදක්ෂේ පැහැදිලි. ඒතර පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ කාලය ගැන අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ චාරිකාවක් යනවා. චාරිකාව යන වෙලාවේ කවුරු හරි පින්වත් පුද්ගලෙක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ පුද්ගලයාගේ යම් කාරණාවක් මතු කරලා ඒ කාරණාව ඔස්සේ ආත ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාවට අරය සවන් දුන්නාට පස්සේ අර පින්වත් පුද්ගලයා සවන් දුන්නාට පස්සේ එයා ධර්ම අවබෝධයට පත් වෙනවා. ඒතර පිළිගන්න මේ පුද්ගලයා කිසිම ආකාරයකින් මූලික පෙරහුරුවක් තිබුණ නැතුව තමයි ධර්මය අවබෝධ කරගත්තේ. එයාගේ පුණ්‍ය ශක්තියෝද. හැබැයි පින්වත්නි අපිට වෙනස්. අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුලන ගැහෙන්නේ හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකේ තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕන අර සර්පයා හරිතනින් අල්ලනවා වගේ මේ අවශ්‍ය කොටස් ටික අපි ගන්න ඕන. දෛනික පුහුණුවට අවශ්‍ය, දෛනික ජීවිතයට අවශ්‍ය කොටස් ටික අපි හිතේ තැම්පත් කරගෙන ඒ ටික නිරන්තරයෙන් පුරුදු කරන්න ඕන. ඉතින් බලන්න දැන් දැන් ගත්තොත් එහෙම අපි කොයිතරම් දැන් සමහර මිනිස්සු මම අහලා තියෙනවා අපෝ ඕගොල්ලෝ කොයිතරම් ධර්මයේ දැනගත්තා වුණාද කොයිතරම් ඕගොල්ලෝ බල භාවනා කරා වුණාද පොඩ්ඩක්ම කේන්ති යනවා පොඩ්ඩක්ම කලබල වෙනවා පොඩ්ඩක්ම කිසිම ඉවසීමක් නැහැ සමාව දීමක් නැහැ මොකද්ද ওই ධර්මයේ පුරුදු කිරීමේ ඇති වාසිය කියලා ඒගොල්ලෝ අහන තත්ත්වයක් මම දැකලා තියෙනවා ඒකට හේතුව තමයි අපි ධර්මයේ දැනගත්ත පමණින්ම සියල්ල සිදු වෙන්නේ නැහැ එහෙනම් මේ භාවනාව කියන කොටස අදාළ වෙන්නේ භාවිතාව කියන එක. ඉතින් දැන් භාවනාව කියනකොට තව පිරිසක් බය වෙනවා අපෝ අපිට වැඩි ඉඳගෙන ඉන්න බෑ. අපි වයසයි. අපිට කාලයක් නෑ. අපිට භාවනා කරන්න වෙලාවක් නෑ. අපිට භාවනා කරන්න අවශ්‍යතාවයක් නෑ. මේ විදිය ඉන්නත් අපි අපිට ඇහිලා තියෙනවා මිනිස්සු මේ විදිය කතා කියනවා. නමුත් ඉන්නත් මේ භාවනාව කියන කොටස තමයි ඊටාම වැදගත් කොටස බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ කියන්නේ භාවිතාව. භාවිතා බහුලීකත නේද? විතර භාවිතා කළ යුතු දෙයක් තමයි භාවනාව කියලා කියන්නේ. දැන් බලන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපිට සිහිය කියන කෙනාට මම මේ ධර්මයේ දේශනා කරනවා සිහිය නැති කෙනාට මගේ ධර්මයේ මම දේශනා කරන්නේ නැහැ කියලා නේද? ඒකට බලන්න සිහිය. අපි දැන් මුලින් කතා කරනකොට සිහිය ගැන. දැන් සිහියෙන් ඉන්න කෙනාට තමයි පින්නන්නේ හිත පිළිබඳව අවබෝධය ලැබෙන්නේ. ඒ වගේම ධර්මයේ නීවරණ පිළිබඳව ඒ වගේම අනිකුත් ගැඹීර ධර්ම පිළිබඳව සියල්ලම අවබෝධ ලැබෙන්නේ නුවර සිහියෙන් ඉන්න කෙනාට. ඒ වගේම සිහියෙන් ඉන්න කෙනාට තමයි නුවර කියන එක පහළ වෙන්නේ. එතකොට අපි මූලික වශයෙන් භාවනාවට පෙර ආතුව අපි කල්පනා කරගන්න ඕන ගයක් හදන්න. ගයක් භාවනාව කියලා කියන්නේ හරියට ගයක් හදනවා වගේ එකක්. දැන් අපිට ගයක් හදනවා නම් වහලේ ඉඳලා ගේ හදාගෙන ඉන්න බෑ. අපිට ගයක් හදනවා නම් අත්තිවාරම් අත්තිවාරමක් අවශ්‍යයි. ඒ වගේම අපිට බිත්ති ටික සකස් කරගන්න අවශ්‍යයි. ඒ වගේම ජනල් දොරවල් ටික අපිට හදාගන්න අවශ්‍යයි. අවසානයේ වහල් සකස් කරලා ඉතුරු වැඩ කොටස් ටික අවශ්‍ය කරන්න අවශ්‍යයි. මෙන්න මේ වගේ තාපින් දැක්ක බුදුරජාණන් විදේශනා කරලා තියෙන ආර්ය කොහොමද අපි ආර්ය ශ්‍රේණික මාර්ගයට ඇතුල් වෙන්නේ? සීල සමාධි ප්‍රඥා. දැන් පින්නතු අහලා තියෙනවා මේ සීලය ගැන. දැන් සීලේ නොයෙකුත් ප්‍රභේද තියෙනවා. පංච සීල් තියෙනවා, අට සීල් තියෙනවා, දහස සීල් තියෙනවා සාමාන්‍ය දහස සීල් තියෙනවා උපසම්පදා දහස උපසම්පදා සීලස් තියෙනවා මේ විදිහට සීල නොයෙකුත් ප්‍රභේද තියෙනවා මේ මොන ප්‍රභේද සීලේ සීලේ කොයිතරම් ශික්ෂාපද ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් මේ හැම සීලයකින්ම කරන්නේ හැම ශික්ෂාපදයකින්ම කරන්නේ කය වචනේ දෙක සංවර කරන විතරයි එතකොට බලන්න දැන් පංචිල් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපි පංචිල් රකින්න කෙනාට වෙන්නේ කය වචනේ දෙක සංවර වෙනවා. කය සංවර වෙනවා වචනේ සංවර වෙනවා. දැන් පින්වත්නි අපි දැකලා තියෙනවා සමහර මිනිස්සු ධර්මයේ හැසිරෙනවා සිල්වන්තයි. හැබැයි ඒගොල්ලන්ට සමාධිය ලබා ගන්න බෑ. අන්න පින්වත්නි බුදුරජාණන් පැහැදිලිව කතා කරලා තියෙනවා මගේ ශාසනයේ සීලෙන් ඉවර වෙන එකක් නෙවෙයි. මගේ ශාසනයේ සමාධියෙන් ඉවර වෙන එකකුත් නෙවෙයි. මගේ ශාසනයේ ප්‍රඥාවෙන් ඉවර වෙන එකකුත් නෙවෙයි. මගේ ශාසනයේ ඥාන දර්ශන විමුක්තියෙන් අවසන් වෙන එකක්. එතකොට දැන් සීලය සම්පූර්ණ කරන්න අපිට අවශ්‍යතාවය පළමුවෙන්ම තියෙන අර ගෙදර අත්විවරම හදා ගන්නවා වගේ අපිට මුලින් කය වචනේ දෙක සංවර කරගන්න වෙනවා. ඒතර කය වචනේ දෙක සංවර කරන්නේ ඇයි අපි? චිත්ත සංවරය සඳහා. සිත සංවර කරන්න තමයි මේ කය වචනේ දෙක අපි සංවර කරගන්නේ. ඊළඟට ඇයි අපි සිත සංවර කරගන්නේ? ප්‍රඥා සංවරය නේද? ප්‍රඥාව ලබා ගැනීම සඳහා තමයි අපි මේ සිත මේ සිත සමාධිගත කරගත්තේ. එහෙනම් ඇයි අපි ප්‍රඥාව ලබාගන්නේ ඥාන දර්ශ විමුක්තිය. එහෙනම් උතුම් නිර්වාණය අවබෝධ කරගන්න තමයි අපි ප්‍රඥාව ඇති කරගන්නේ. ඉතින් ඒ නිසා දැන් <clears throat> මුලින්ම අංක එක විදියට මෙලි සීල දනාම සිහි තබා ගන්න ඕන. කය වචනේ දෙක සංවර කරන්න ඕන භාවනාවට කලින්. ඊළඟට <clears throat> දෙවෙනි එක තමයි දෙවෙනි එක තමයි <clears throat> දෙවෙනි කාරණාව තමයි මේ කය වචනේ දෙක සංවර කරගත්ත කය වචනේ කය වචනේ දෙක සංවර කරගත්තයින් පස්සේ අපි ඊළඟට උත්සාහවත් වෙන්න ඕන සමාධි සංවරය පිණිස. එතකොට දැන් අද අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ සමාධි සංවරය කියන කොටස ගැන. ඉතින් සමාධි සංවරය අපි කොහොමද ඇති කරගන්නේ මුලින්ම අපි කොහොමද සමාධිය සඳහා යන්නේ කියන කාරණාව තමයි අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්වත්නි තව විශේෂ දෙයක් මතක් කරන්න ඕන. මෙතන දැන් අපේ පින්වතුන්ලා භාවනා කරන පින්වතුන්ලා මෙතන ඉන්නවා. ඒ වගේම කාලයක් හොම්පද ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්ත පින්වතුන්ලා ඉන්නවා. සමහරවිට මෙතන ත්‍රිපිටක ධර්මය අනිත් පැත්ත කියලා දෙන පින්වතුන්ලාත් ඉන්නවා. ඒ වගේම අලුතෙන් මේ ධර්ම දේශනාවට මේ වැඩසටහනට සම්බන්ධ වෙන අයත් ඉන්න ඉන්න බව අපේ සිංහල මහත්මයා අපිට මතක් කළා. හැබැයි පින්වත්නි දැන් සියලුම දෙනාම හිතන්න අපි අපිට කොයි ආකාරයේ දැනුවක් තිබුණත් අපි කොයි ආකාරයේ භාවනා පුරුදු කරත් මේ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම හැම දේශනාකම දේශනා කරන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ නිසා පින්වත්නි අපිට මේ කොයි විදිහට අපි භාවනා කරත් අපි හරි විදිහට භාවනා කරොත් හරියනවා නැත්නම් වැරදි ආකාරයට භාවනා කරොත් බර දෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි හොඳට සිහි තබා ගන්න ඕන. අද භාවනාව පිළිබඳව නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ලෝකේ මේ පැන නැගිලා තියෙනවා. හේතුව තමයි සමහර අය ඉන්නව වැඩියට මේ මාර්ගයේ පෙන්වලා දෙන අය ඉන්නවා. ඉතින් මුලින් මතක් කරන්න ඕන සත්පුරුෂයා ගැන. දැන් දවසක් අපිට මතකයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ මට හැගෙනවා මේ මුළු බුද්ධ ශාසනයෙම අඩක් පවතින්නේ සත්පුරුෂෝ නිසා කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා මාහේවං ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා කියලා තුන් පාරක් වළක්වලා කිව්වා මේ මුළු බුද්ධ ශාසනයෙම පවතින සත්පුරුෂයන් මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතර තුනන්නේ දැන් මේ සත්පුරුෂයා කියන කෙනා කවුද කියන එක අපිට දැන් මුලින්ම දැනගන්න වෙනවා. සත්පුරුෂයා එතකොට සත්පුරුෂයෙකුට තියෙන ගුණාංග මොනවද කියන එකත් අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සත්පුරුෂයාට තමයි සද්ධාර්මය පෙන්වලා දීමේ හැකියාව තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් නිර්වාණය පෙන්වලා දීමේ හැකියාව තියෙන මෙන්න මේ සත්පුරුෂයා තමයි උන්වහන්සේ දේශනා කරා. ඒතර පින්වත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න කොටස් තුනක්. පෘතුග්ජන සීක අසීක කියලා. පෘතුග්ජන කියන්නේ පින්වත්නි එයා සෝතාපන්න තත්වයට හෝ ආර්ය ශ්‍රායක මාර්ගයට නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති කෙනා. හැබැයි එයා ශ්‍රද්ධාව ඇති එයාගේ යම් ඉන්ද්‍රියන් දියුණු වෙලා තියෙනවා. හැබැයි එයා පුහුදුන් කෙනෙක්. එයා මාර්ගඵල ත්‍ස්තයට පස්සිට නැති කෙනෙක්. එතකොට මෙන්න මේ මේ පු탁ජන කෙනාට පුළුවන් කියනවා පෙන්නලා දෙන්න කුසලයක් අකුසලයක්. ඒ වගේම කුසල මූලයක් අකුසල මූලයක් කියන කාරණා ටික පෙන්නලා දීමේ හැකියාව තියෙනවා කියලා පු탁ජන කෙනාට. දැන් පු탁ජන කෙනෙක් ඉන්නවා මේ කොයි ආකාරයෙන් ධර්මයේ විස්තර කරත් එයාගේ මූලික පදනම වෙන්නේ අර කුසලයේ අකුසලයේ පෙන්වා දීම එක විතරයි. එතනින් එහාට ගැඹුරක් එයාට පෙන්වලා දීමේ හැකියාවක් මානසිකව ඇත්තේ නැහැ. හේතුව තමයි එයා පුතත්ත්වයට භාවයෙන් ඉන්න නිසා. ඊළඟට ශේක කියලා කියන්නේ පින්නත් මේ තව හික්මෙන්න තියනවා කියන අදහස තමයි ශේක කියලා කියන එකේ අදහස. ශේක කියන්නේ සෝහන් සකදාගාමි අනාගාමි කියන මෙන්න මේ ආර්යන වහන්සේලා තුන් නම තුන් කොටාසේ. එතකොට මේ තුන් මේ තුන් කොටාසේ කියන ශේක කියලා. ඒතර මෙන්න මේ ශේක කියන මේ ආර්යයන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දෙන්න. නැත්නම් ආර්ය ශ්‍රැණික මාර්ගය අනිත්‍යයට කියලා දීමේ හැකියාව මෙන්න මේ ශේක කියන කොටසට කොටාසිට හැකියාව තියෙනවා. ඒ වගේම අශේක කියලා කියන්නේ පිළිවන්නේ මහරහතන් වහන්සේට ඒ අශේක කියන්නේ ඒගොල්ලෝගේ සියලුම වැඩ කටයුතු අවසන් උන්වහන්සේලාගේ සියලුම වැඩ කටයුතු අවසන් සියලුම ගුරු ගුරු මුස්තියන් ඒගොල්ලෝ මිදිලා ඒ කියන්නේ ඒගොල්ලෝ නිර්වාණයටපත් වෙලා උන්වහන්සේලාට කියනවා අසේක කියන අදහස. එතකොට පින්වත්නි අපි ගැඹුරු භාවනාවකට යන්න නම් අපිට සත්පුරුෂයෙක් අවශ්‍ය වෙනවා. එවිට ඊළඟ ඊළඟ කාරණාව තමයි මේ සත්පුරුෂයා පෙන්වලා දෙන්න ඕන සද්ධර්මය. දැන් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුරු හරි මේ සද්ධර්මය දේශනා කරනවා නම් මම දේශනා කළ තියෙන විදියක් ඒ දේශනා කරන දේශකයන් වහන්සේගේ දේශනාව අතර කිසි වෙනසක් තියෙන්න බෑ කියලා. එහෙනම් පින්නොත් අපි මෙතන අද භාවනාව ප්‍රධාන වශයෙන් අපි උගන්වන ක්‍රමය තමයි ඒ බුද්ධ වචනයම තමයි අපි මේ පින්නතුලාට කියලා දෙන්නේ. ඒතකොට මේ බුද්ධ වචනයට අපේ ප්‍රායෝගික අත්දැකීම් ඊළඟට අපි තනියෙන් අවබෝධ කරගත්ත දේවල් අපි අහලා දැනගත් දේවල් මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඒතර මූලික වශයෙන් මෙතන භාවනාවේදී අපි මේ පිළිවෙලට උගන්වන්නේ අපි බුද්ධ වචනේ කියලා දෙනවා දෛනිකව ජීවිතේ පාවිච්චි කරන්න. එතකොට මතක තියාගන්න ඕන මේ සාමාන්‍ය ධර්ම දේශනාවක් වගේ නෙවෙයි මේක. හේතුව තමයි මේ පින්නතුලා ඊළඟ පාර මේ දේශනාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් විනාඩි 5ක් හරි භාවනාවක නියැලෙන්න අවස්ථාවේ අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද පච්චත්තම් වේදිතපෝ නේද? තමන් විසින්ම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. අපි කොයිතරම් ඇහුවට, කොයිතරම් කියවුවට, අපි කොයිතරම් දැනගෙන හිටියත් ඉන්නකී අවශ්‍ය කිසිම ප්‍රයෝජනයක් දෙන්නේ අවසානයේ අපිට අපේ හිත පාලනය කරගන්න බැරි නම් අපිට අපේ හිතෙන් සමාධියක් අපිට ලබා ගන්න බැරි නම් අපිට අපේ හිතෙන් ප්‍රඥාව ලබා ගන්න බැරි නම් අපිට අපේ හිතෙන් විමුක්තිය අවබෝධ කරගන්න බැරි නම් ඒ අපි කොයිතරම් දැනගෙන හිටියත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක හොඳට පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එක්තරා දවසක 60 වස් පිරුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ කියන්නේ මහාන වෙලා උපසම්පදා වෙලා අවුරුදු 60ක්. හැබැයි මේ ස්වාමීන් වහන්සේට පුදුම අසීමිත හැකියාවක් තිබුණා. ඒ තමයි මුන්වහන්සේට පුළුවන්කම තියෙනවා මේ තථාගතයන් වහන්සේගේ සියලුම දේවල්, සියලුම දේශනාවල් මතක තබා ගැනීමේ ශක්තිය. හැබැයි මුන්වහන්සේට මේ වගේ මතක ශක්තියක් තිබුණාට ප්‍රායෝගික ජීවිතයේදී මේවා පුරුදු කරන්නේ නැහැ. ඉතින් දවසක් මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනදී බුදුරජාණන් වහන්සේ ඉන්න තැනදී තව නවක ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතෙන්ට ආවා. උන්වහන්සේ මහාන වෙලා දවස් 7යි. ඉතින් හැබැයි උන්වහන්සේ මේ දවස් 7ක් මහාන වෙලා වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ Tamange හිතෙන් අවබෝධ කරගත්තා. ඒ දුක්ඛ සත්‍ය, සමුදය, නිරෝධ මාර්ග සත්‍ය අවබෝධ කරගත්තා. එතකොට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මගේ ළඟ ඉන්න මේ භික්ෂුන් වහන්සේ, ඒ ස්වාමීන් වහන්සේ මහාන වෙලා උපසම්පදා වෙලා අවුරුදු 60ක් වෙනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේට මම දේශනා කරපු සීලම දේවල් මතක සත්පබා ගැනීම ශක්තිය තියෙනවා. ඒ වගේම මේ මගේ අනිත් මේ ඉන්න ස්වාමීන් වහන්සේ මහාන වෙලා දවස් 7ක් වෙනවා. එතකොට මුන්වහන්සේ මම දේශනා කරපු සද්ධර්මයේ හිතින් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා මේ අර 60 වසර තුරු ස්වාමීන් වහන්සේට මම මගේ ශ්‍රාවකෙක් කියලා කියන්නේ මම යාට නියම භික්ෂුවක් කියලා කියන්නේ නෑ. හැබැයි දවස් හතක් ගත වෙලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉන්න මේ සානස්සමම් භික්ෂුව කියන බව දේශනා කරනවා. අන්න බලන්න පින්නත් දේශනා පිළිතාම වැදගත් දෙයක් තියෙනවා දැනගන්න. අපි දන්න ධර්මයේ හොඳටම ප්‍රමාණවත් අපිට පුරුදු කරන්න. මේ පින්වතුන්ලා දන්න දහම් දැනුම හොඳටම ප්‍රමාණවත් ජීවිතේ ප්‍රායෝගිකව ගමනක් යන්න. ඒ නිසා අපි අපි සියලුම ධර්ම ඉගෙන ගන්නත් ත්‍රිපිටකයේ සම්පූර්ණ විදිහට අපි කියවලා ඉගෙන ගන්නත් කොයි කොයි විදිහට අපි ඉගෙන ගත්තත් අපිට ආරම්භයක් අවශ්‍ය වෙනවා. ආර්ය ශ්‍රේණික මාර්ගයේ ප්‍රවේශයක් අපිට අවශ්‍ය වෙනවා. අර කියනවා වගේ නේද? සුතමේ චින්තාමේ භාවිතාමේ. සුත අපි අහලා දැනගන්න ඕන, හිතේ තැම්පත් කරගන්න ඕන. තුන්වෙනි වැදගත් කාරණාව තමයි ඒක අපි ජීවිතේ ප්‍රායෝගිකව කරන්න ඕන. අනිත් දේ තමයි අපිට උනත් මේක පිළිතුරට මතක් කරලා සිහිපත් කරලා කියලා දීමක් පමණයි කරන්න කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රායෝගික ජීවිතේ දෛනිකව පුරුදු කරන එක මේ පිළිතුරට වගකීමක්. ඉතින් ඒ නිසා මම පිටි හැදින්වීමක් කරා මේ භාවනාව ගැන. ඒ නිසා කිසිම සැකයක් බයක් හිතන්න එපා භාවනා කරන්න. මොකද පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පින් කරන්න කුසල් කරන්න මෙත් වඩන්න බය වෙන්න එපා කියලා. නේද? පින් කරන්න මෙත් කරන්න මේ කුසල් දහම් ප්‍රැස් කරන්න කිසිම වෙලාවක බය වෙන්න එපා කියලා. ඉතින් අපි එහෙම බය වීමක් වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කතා කරන්නේ බුද්ධ වචනේ ගැන නිසා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මගේ වසරේට කාටවත් එකතු කරන්න දෙයක්වත් නැහැ අඩු කරන්න දෙයක්වත් නැහැ. ඉතින් පින්වත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට කවුරු හරි දෙයක් අලුතෙන් එකතු කරනවා නම් එහෙනම් ඒ තව සම්මා සම්බුදු කෙනෙක් විය යුතුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ යම් දෙයක් ඉවත් කරනවා නම් ඒ තව සම්මා සම්බුදු කෙනෙක් විය යුතුයි. එතකොට අපිට සර්වත් සර්වත් විනාඩේ නැති නිසා අපිට මේකෙන් කොටස් අඩු කරගන්න බෑ කොටස් වැඩි කරන්නත් බෑ. අපිට අවශ්‍ය දැන් අනිත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. මම කියලා දීලා කියන්නේ දේශනාවේ තියෙන ප්‍රායෝගික හැසිරෙන එක විතරයි බව හොඳටම අපි අවබෝධ කරගෙන තියෙන අපි දැසලා තියෙන බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ වචනය අපේ ප්‍රායෝගික ජීවිතයේ දෛනික පාවිච්චි කිරීම තමයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙම තමන් කරන භාවනාව ගැන සැකයක් ඇති කරගන්න එපා. භාවනා උපදෙස් ගැන බයක් ඇති කරගන්න එපා. කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මොකද අපි පිරිසුදු බුද්ධ වචනේ තමයි මේ පින්නතුන්ට ප්‍රායෝගික ජීවිතේ භාවනා විදිහට පුරුදු කරලා කියලා දෙන්නේ. ඒතර පින්නතුන් අපි අද කල්පනා කරගෙන ඉන්නවා අද පළවෙනි ප්‍රවේශය නිසා මෛත්‍රී භාවනාව ගැන විශේෂ දේශනාවක් විශේෂ දෙයක් මේ පින්නතුන්ට කියන්න දැන් පින්වත් අපි කල්පනා කරොත් එහෙම බුදුරන් වහන්සේ අපිට කිව්වා මෙත්තා ඇදිකවේ චේතෝ විමුක්තිය නේද? මෛත්‍රී කියලා කියනවා චේතෝ විමුක්තිය චිත විමුක්තිය වෙන දෙයක්. ඊළඟට කිව්වා මෙත්තා මේ මෛත්‍රී කියලා කියන්නේ බ්‍රහ්මයන්ගේ වාස්ය. දැන් බ්‍රහ්මයෝ කියලා කියන්නේ පින්වත් දෙවියන්ට ප්‍රමා උසස් මානසික සුවයක් ලබන දේව කොට බ්‍රහ්ම පිරිස. එතකොට මේ මෛත්‍රී භාවනාව කවුරු හරි කෙනෙක් පුරුදු කරනවා නම් මනුස්ස ලෝකයේදී එයාගේ හිතත් හරියටම බ්‍රහ්මයාගේ හිත හා සමාන වෙනවා. අපි දැක්කලා තියෙන දේ තමයි අද විශේෂයෙන්ම හැමතැනම හැම ස්වාමීන් වහන්සේලාම මෛත්‍රී භාවනාව ගැන කතා කරනවා. හැබැයි කවුරුත් මේ කතා කරන්නේ නැහැ මේ සතර බ්‍රහ්ම විවරණ ගැන. එතකොට දැන් පැහැදිලිව දේශනා කළා තියෙනවා මහා රාහුලවද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව කිරීමෙන් ව්‍යාපාදෝසෝ බයිසුකේ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් වෙන්නේ හිතේ තියෙන ව්‍යාපාදයේ තරහ දුරු වෙනවා. හැබැයි අපිට තව පුරුදු කරන්න අවශ්‍ය වෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ කොටස් හතරම අපිට පුරුදු කරන්න අවශ්‍යතාවය තියෙනවා. මේ කොටස් හතරම සම්පූර්ණ කරාන් පස්සේ තමයි අන්න භ්‍රමජාලනේ නැත්නම් භ්‍රමයාගේ වාසයට අපිපත් වෙන්නේ අන්නේ එහෙමයි. එතකොට මෛත්‍රිය ගැන අපි විශේෂයෙන්ම කතා කරනකොට එහෙම මේ බුද්ධ ශාසනය විතරයි පිළිබඳ මේ වගේ මෛත්‍රියක් ගැන කතා කරන්නේ මිත්‍රභාවයක් ගැන මානසික මිත්‍රභාවයක් ගැන වාචික මිත්‍රභාවයක් ගැන කායික මිත්‍රභාවයක් ගැන කතා කරන වෙන කිසිම ශ්‍රාවකෙක උන්ලෝක දාතිය නැහැ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට මේ විදිහට මෛත්‍රිය සමාධිය දක්වා දියුණු කිරීමේ හැකියාව තියෙන්නේ අපේ මේ පින්වතුන්ලට පමණයි ඉතින් දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි ඉදිරිපත් ජීවිතේ හිටපු දවස් ඉඳලා අද වෙනකම් අපි හුස්ම ගන්නවා. ඒ වගේම හුස්ම පහළට හෙටනවා. හැබැයි පින්නන්නේ සමහර මිනිස්සු අපි දැකලා තියෙනවා තමන් හුස්ම ගන්න බවක්වත් දන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ තරමට මේ මිනිසුන්ගේ හිත බාහිරටත් අභ්‍යන්තරත් ලොකු විසිරීමක තමයි පවතින්නේ. එතකොට මෙන්න මේ වගේ විසිරිච්ච හිතක් තමයි අපි මේ භාවනාවෙන් සකස් කරගන්න හදන්නේ. දෙවෙනි එක තමයි කාලාන්තරයක් පුරා රාගයෙන් හිත දියුණු කරගෙන, දේශයෙන් හිත දියුණු කරගෙන, මෝහයෙන් හිත දියුණු කරගෙන, ඒ වගේම මේ රාග දේශ මෝහ නිසා අපි අනන්ත දුකකටපත් වෙලා සතර බාහිර ගිහිල්ලා പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල මේ සංසාරේ දීර්ඝ ගමනක් යෙදিলা තියෙන හේතුව තමයි මේ රාගය, දේශය, මෝහය හිත තුල කාලාන්තරයක් අපි දියුණු දියුණු කරලා තියෙන නිසා. ඒ අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට කේන්තියක් ගන්නට කාද කවුරුත් අපිට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පොඩි වචනයක් වැරදුනා නම්, එක්ක අපේ පොඩි ක්‍රියාවක් වැරදුනා නම්, එක්ක අපේ පොඩි සිතුවිල්ලක් වැරදුනා නම් කේන්ති කියන එක අපිටත් බාහිරයටත් නිකම්ම ඇති වෙන දෙයක්. එහෙනම් මේකට හේතුව තමයි එතන පොඩි අපිට දැනගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ දේශය තමයි අපි කාලාන්තරයක් පුරුදු කරලා තියෙන්නේ. වෛරය තමයි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඊළඟට පසුතැවීම මෙන්න මේවා තමයි අපි කාලාන්තරයක් සංසාරේ පුරා පුරුදු කරලා තියෙන්නේ. ඒතර පිළිබඳව මෛත්‍රී දියුණු කිරීමෙන් අපිට ප්‍රධාන වශයෙන් අපිට වෙන දෙය තමයි අපේ තියෙන මේ දේශය තරහා එන්න එන්න අඩු වෙනවා. එන්න එන්නම ඒක අඩු වෙනවා. එතකොට දැන් බලන්න අපි තරහින් ඉන්නකොට අපිට සන්තෝෂයක් දැති වෙන්නේ දුකක් දැති වෙන්නේ. අපි තරහින් ඉන්න හැම වෙලාවෙම අපිට දුකක් අලකිරීමක් නේද? ඊළඟට මූණේ අසන්තෝෂයක් තමයි අපිට පේන්නේ. මෛත්‍රී කියන හැම වෙලාවම බලන්න මෛත්‍රී කියන හැම වෙලාවකම අපිට සන්තෝෂයක්, සැහැල්ලුවක්, පහසුවක්, සැලසීමක් තමයි අපේ හිතට තියෙන්නේ. එතකොට දැන් අපි බලන්න අපේ ජීවිතවල අපි කොයිතරම් කාලයක් මේ දේශයට අපි කාලය කැප කරලා තියෙනවද? ඒ වගේම තරහෙන් ගත කරපු කාලය අපි කොයිතරම් තියනවද? ඒ වගේම බැනගත්ත වාද විවාද කරගත්ත කාලය අපි කොයිතරම්නම් තියනවද? වැඩිපුරම අපි සීපත් කරොත් අපි මගේ ඇතුළ අපි සෑම සිළු දෙනාගේම ජීවිත වල ස්වභාවය ඒක තමයි. ඒතර අපි මේ වගේ නපුරු විපාක දෙන නරක විපාක දෙන අකුසලයන් මේ විදිහට අපි කාලයක් පෝෂණය කරලා තියෙනවා. ඒතර මේ දැන් අපි හදන්නේ අපේ හිතේ අපි වැරද්දට පුරුදු කරපු හිත යහමඟට පුරුදු කරන්න තමයි අපි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. එතකොට භාවනාව කියලා කියනකොට පින්නත් හොඳට සිහිය තියාගන්න ඕන දෙයක්. මේක අමතක කරන්න එපා. ගොඩාක් අය හිතාගෙන ඉන්නවා අපි ඉඳගෙනමයි භාවනා කරන්න ඕන. අපිට මේ ඇවිද ඇවිද භාවනා කරන්න බෑ. එහෙම එකක් නෑ පින්නත්. හැබැයි දැන් ආනාපාන සති වගේ භාවනාවල් ගත්තොත් එහෙම අනිවාර්යෙන් අපිට ඉඳගෙන උඩුකය ඍජු කරගෙන ඒ භාවනාවට සිත සිහිය යොමු කරන්න වෙනවා. එතන බුදුරජාණන්සේ අපිට දේශනා කළා. හැබැයි දැන් මේ මෛත්‍රී වගේ දේවල් ගත්තොත් එහෙම දෛනික ජීවිතයේ මේ පින්නසොල්ල කොවිතකම් කාර්යබහුල වුණත් ඒක පුරුදු කරන්න හරිම පහසු එකක්. හේතුව තමයි මේ මයික් දැන් බලන්න අපේ හිතේ තරහක් ඇති වුණාන් පස්සේ අපි කතා කරන වචන රළු වෙනවා. ඊළඟට අපේ කය දරදඬු වෙනවා. ඊළඟට අපි කරන ක්‍රියාවල් කිසිම එකක් අපි අසීයෙන් තමයි ඒ වෙලාවේ ප්‍රකටව තියෙන අසීහිය. ඒතර අසීවිය නිසා කතා කරන වචන අපිට දැන් අපිට තේරෙන්නේ ඒ වගේම අපි කරන ක්‍රියාවලුත් අපිට තේරෙන්නේ අපි අපි සිතන දේවල් අපි කිසි දෙයක් අපිට තේරෙන්නේ හේතුව තමයි මේ හිතේ තියෙන අකුසලයන්ගේ ස්වභාවය ඒක තමයි. එතකොට දැන් මේ අපි දෛනිකව අපි පුරුදු කරගන්න කොහොමද මේ භාවනාව කියන එක ගැන අපි දැන් කතා කරන්නේ. එතකොට පින්නතුන් සිහි තියාගන්න ඕන මේ මෛත්‍රී කාය කර්ම වසී කර්ම තුනක් තියෙනවා. කාය කර්ම කියලා කියන්නේ වෙනත් අපි කයින් කාටවත් හිංසා කරන්නේ නැහැ. දැන් සමහරු කයින් හිංසා කරනවනේ එක්කෝ පහරවල් ගහනවා නැත්නම් වෙන අපි ওই ආකාරයෙන් කායිකව අනිත් පැත්තට හිංසා කරනවා. දෙවෙනි එක තමයි අපි වාචිකව අනිත් පැත්තට හිංසා කරනවා. ඊළඟට තුන්වෙනි එක තමයි අපි සමහර වෙලාවට කායිකව හිංසා කරන්නේ නැහැ වාචික වාචිකව හිංසා කරන්නේ නැහැ සමහර වෙලාවට අපි මානසිකව මානසිකව නේද මානසිකව අපි හිංසාව කරනවා එතකොට සැබෑ මෛත්‍රී භාවනාව කරන කෙනා තුළ තියෙන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි එයාගේ කාය කර්මත් මෛත්‍රී සහගත වෙන්න ඕන වචී වචී කර්මත් වචනත් මෛත්‍රී සහගත වෙන්න ඕන මනෝ කර්මත් මෛත්‍රී සහගත වෙන්න ඕන. ඒතර බලන්න පින්නත් අපිට ඇයි දැරි අපි වැඩ කරන තැනදී අපිට මෛත්‍රී කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම පවත්වන්න. එයි අපිට බැරි ගෙදරදී වාචික නේ මෛත්‍රී කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම පවත්වන්න. ඇයි අපිට අනිත් වෙලාවල් වලදී බැරි මා මේ මෛත්‍රී කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම පවත්වන්න. එහෙනම් පින්නත් අපිට එක දෙයක් අවශ්‍ය සිහිය. මේ මේ සිහිය සතිය කියන එක පිළිබඳව හරිම පුදුම ධර්මතාවයක්. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම ධර්මතාවය. ඒකත් මේ මෛත්‍රී වගේ බුද්ධ ශාසනයේ පමණයි දේශනා කරලා තියෙන්නේ. මේ සිහියෙන් ඉන්න කෙනාට තමයි ධර්මයේ දේශනා කරන්නේ සිහියෙන් සිහිය නැති කෙනාට මම ධර්ම දේශනා කරන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ අපි කලින් මතක් කරා. එතකොට පින්නාදී දැනගන්න ඕන කාරණාව තමයි සිහියෙන් ඉන්න ඕන හැම වෙලාවෙම හිත ගැන. හිත ගැන සිහියෙන් ඉන්න ඕන. තමන්ගේ හිත තමන් බලන්න ඕන හැම වෙලාවෙම. උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නිින්නට යනකම් අපි බලන්නේ අපේ හිත ගැන නෙවෙයි. අපි පුරුදු කරලා තියෙන්නේ බලන්න බාහිර දේවල්. දැන් බලන්න පින්නත් මිනිස්සු වැඩ කරනවා. උදේ ඉඳලා රෑ වෙනකම්. අය රෑ රෑ ගෙදර ඇවිල්ලා විවේකයක් අරගෙන ආපහු උදේ ඉඳලා රෑ වෙනකම්. මේ වැඩ වැඩ සම්ප්‍රදාය කවදාවත් අවසන් වෙන්නේ නැති වැඩ සම්ප්‍රදායක්. මේ ලෝකේ කවුරුවක්වත් නැහැ පිළිවෙත් තමන්ගේ වැඩ කොටස අවසන් කරපු මිනිස්සු කොටස කවුරුවක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ වේගවත් ජීවිතයක් ගත කරාට අපිට පුළුවන්කම තියෙන අපිට ධර්මයේ තුලින් මේ ජීවිතය ගත කරන්න. එතකොට ඒකට වීර්යයක් අවශ්‍ය වෙනවා. උත්සාහයක් අවශ්‍ය වෙනවා. නැතුව මේ ධර්මයේ කියන එක මේ ලෝකෙ කිසිම දෙයක් කිල්ලොතින් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. ධර්මයත් එහෙම තමයි. මේ සිහිය කියන එක පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ඒක ළඟා කරගන්න පුළුවන් වීර්යය තියෙන කෙනාට, උත්සාහය තියෙන කෙනාට. දැන් භාවනා කරන්න කලින් හරි ධර්මයේ අහන්න හරි අවශ්‍ය අනිත් සියලුම දේට මේ වීර්යය කියන එක අවශ්‍යයි. රැකියාව කරන්නත් වීර්යය කියන එක අවශ්‍යයි. හැබැයි දැන් අපි මෙතන කතා කරන්නේ මේ සිහිය පවත්වන්න අපි වීර්යයක් කරන්න ඕන. කොහොමද අපි වීර්යයක් කරන්නේ? අපි පුරුද්දක් ඇති කරගන්න ඕන හැමදාම. උදේ නැගිටතර පස්සේ අපි හිතනවා අද දවසේ මම මෛත්‍රී කාය කර්ම වචී කර්ම පවත්වනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි සිහිය කියන එක අමතක වෙන්න දෙන්න හොඳ නැහැ. දැන් අද මේතන මේ අපි ධර්ම සාකච්ඡාව කරාට පස්සේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා ඔක්කොම අවසන් වුණාට පස්සේ මේ අපේ පින්නතුන්ලා තමන්ගේ පුරුදු ජීවිතේ රාවම් ගියාන් පස්සේ අනිකුත් රාජකාරීත් එක්ක සමහර විට මේ අහපු දේවල් කතා කරපු දේවල් අමතක වෙලා යන ඉඩ තියෙනවා. හැබැයි මේ සිහිය කියලා කියන්නේ එහෙම වෙන්න දෙන්න, එහෙම දෙන්න, එහෙම වුණොත් එහෙම මෙන්න ආපහු අර පරණ ප්‍රශ්නය තියෙන එක. ඒ කියන්නේ හිතේ රාග දේශ මොහ ආපහු බල සම්පන්න වෙනවා. එහෙනම් මේ හිතේ රාග දේශ මොහ දුබල කරන්න නම් මොකද කරන්න ඕන? සීය පාවිච්චි කරන්න ඕන. දෛනික ජීවිතයේදී අපි අද දිනේ කොහොම හරි මෛත්‍රී වාචික වාචී කර්ම මනෝ කර්ම කාය කර්ම පවත්වනවා. ඒ වගේම එහෙම එහෙම දෛනිකව අපි පුරුදු කරනකොට හිත තුල ඇති වෙනවා අර පුරුද්දට ඡන්දයක් ඇති වෙනවා. ඒ පුරුද්දට ඡන්දයක් ඇති වෙනවා කියලා කියන්නේ අර පුරුද්ද හිතේ නිකම්ම ස්වභාවික ස්වභාවික තත්ත්වයක් බවට පත් වෙනවා. දැන් තරහෙන් ස්වභාවිකව අපිට තරහ එනවා වගේ අපිට 아무තු පුරුද්දක් කරන්න බෑ වගේ අපි කාලයක් මේ සිහිය පුරුදු කරාම වෙන්නේ මොකද? නිරන්තරයෙන්ම අර මෛත්‍රී සිත හිතේ ස්වභාවයක් බවට ස්වභාව ධර්මයක් බවට පත් වෙනවා. හැබැයි මේ පත්‍ය ඇති කරන්න මූලිකව ටිකක් වීර්යය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ හැමදේම අදිස්ථානය කරගන්න මේ වෙලාවේ අපි මේ මොහොතේ ඉඳලා සිහිය පවත්වනවා හිතේ හිත පිළිබඳව. හිත පිළිබඳව අපි සිහිය පවත්නවා ඒ වගේම අපි සිහියෙන් යුතුව වචන කතා කරනවා සිහියෙන් යුතුව කායික ක්‍රියා කරනවා සිහියෙන් යුතුව මානසික ක්‍රියා කරනවා කියන එක මුලින්ම තියෙන්න ඕන ඒතර සිහිය තියෙන කෙනාට තමයි පින්නත් භාවනාව අපිට ඉස්සරහට කරගෙන යන්නේ හැකියාව තියෙන මෙන්න මේ සිහිය තියෙන කෙනාට. එතකොට මෛත්‍රී ගැන අපි කතා කරනකොට දැනගන්න ඕන දෙයක් තියෙනවා මෛත්‍රී හිත මහග්ගත සිතක් ඔව අපි අහන හැමෝම අහලා තියෙනවා. මහග්‍රත සිතක් කියන එකේ අදහස් තමයි මේ එක සිතකින් පුළුවන් පින්වත්නි බොහෝ දෙයක් සිතට අරමුණු කරගන්න. ඒ කියන්නේ එක සිතකින් අපිට පුළුවන්කම තියෙනවා ගොඩාක් දේවල් අරමුණු කරන්න. ඒ නිසා මේ හිතද කියනවා මහග්‍රත සිතක්. ඒතර මෛත්‍රී සිත දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් සියලු සත්‍යෝ කියනකොට එකම සිතට අරමුණු වෙනවා. නේද? එතකොට දැන් අපිට අහලා තියෙනවා පොත්වල කියලා තියෙනවා මම සුවපත් වෙනවා. දැන් සමාන් තමයි ඉති කරගන්න විදි. ඒ විදි ආකාරයේ නොයෙකුත් ක්‍රම වේද තියෙනවා. ශරීර විදිය තමයි කියන්නේ. ඊළඟට මේ මේ මනුෂ්‍ය ලෝක විදියට දිව්‍ය ලෝක විදියට මේ විදිහට මෛත්‍රී කරන ක්‍රම තියෙනවා. හැබැයි මොන මොන විදියකින් අපි මෛත්‍රී පුරුදු කරාත් හිතේ තියා ගන්න ඕන අදහසක් මෛත්‍රී කියලා කියන්නේ මිත්‍ර බව. නැත්තම් ඒක හරියට කියනවා නම් තරුණ මවක් ඉන්නවා. තරුණ ඒ තරුණ මවක එදවසේ දරුවෙක් ඉපදෙනවා. එතකොට එයා ඒ වෙලාවෙම දැන් දරුවා බිහි කරාන් පස්සේ පළවෙනියෙන් මේ දරුවා දිහා බලන වෙලාවක් තියෙනවානේ. මුලින් මේ දරුවා දකින්න වෙලාවක් තියෙනවානේ. අන්න එතකොට මේ මව මවට කොයිතරම්නම් මේ දරුවා කෙරෙහි ප්‍රේමයක්, සෙනෙහසක්, කැමැත්තක්, ආදරයක් නේද? ඊළඟට මේ ඇති වෙනවාද? එතකොට කොයිතරම් මෛත්‍රියක් මේ මවගේ හිතේ ඇති වෙනවද? ඒතර කොයිතරම් මෛත්‍රී සිතකින්, කරුණා සිතකින්, මෝදිතා, උපේක්ඛා සිතකින් මේ දරුවා දිහා බලනවද? අන්න ඒ වගේ පින්වත්නි අපිට පුළුවන්කම තියෙන්න ඕන අපිට දකින්න හැම කෙනෙක් දිහාම අර මලක් Tamange දරුවා දිහා බලන මෛත්‍රී සිත වගේ හැම කෙනෙක් දිහාම හැම සත්වෙක් දිහාම ඒ විදිහට බලන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෛත්‍රී කියන වටිනාකම. අන්න ඒ විදිහට තමයි අපි මෛත්‍රී පුරුදු කරන්න ඕනේ. ඒතර පින්වත්නි අපිට භාවනා කරගෙන ඉන්න අතර අපේ අහිතවත් කෙනෙක් මතක් වුණාට පස්සේ අපිට ගැටීම ඇති වෙනවා නම් අපි සිහිය ඇති කරගන්න ඕන නෑ නෑ. මෙයාත් මට මෙයා මෙයාත් මගේ දරුවෙක් වගේ. මෙයාට මෛත්‍රී කරන්න ඕනේ. දැන් බලන්න සියලුම සත්වෝ හිංසාවට කැමති නැහැනේ. දැන් තිරිසංගත සත්වෝ හරි, මිනිස්සුયો හරි, දෙවියෝ හරි සියලුම දෙවියෝ උනත් හිංසාවට කැමති නැහැ. සියලුම දෙනා කැමති අවිහිංසාවාදී ජීවිතයක් ගත කරන්න. අපි කවුරුත් කැමති නැහැ නේද? අපි කැවිලා කවුරු හරි වාචිකව බයිනවට ඊළඟට කායිකව අපිට පහර දෙනවට අපි කැමති නැහැ. ඊළඟට මානසිකව අපිට දුක් දෙනවටත් අපි කවුරුත් කැමති නැහැ. ඒ වගේ තමයි අපි වගේම තමයි අනිකුත් අයත්. අනිකුත් සියලුම සත්‍යොත් ඒ වගේ. එතකොට අපි අන්න තමන් උපවාවේ කියලා ගන්නකොට මම නපුරු වචන අහන්න කැමති නැහැ. මම නපුරු ක්‍රියා කායික හිංසනයේට කායික වද වේදනාවල් වලට කැමති නැහැ. මම නපුරු මානසික පීඩණයට කැමති නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ තමයි මේ අනිකුත් ලෝකේ ඉන්න සියලුම සත්වෝ සියලුම සත්වොත් එහෙම තමයි. එහෙනම් අන්න තමන් උපමාවේ තියාගෙන ඕන අනිතට මෛත්‍රී කරන්න. තමන් තමන් යම්සේ යම් යම් දෙයකට අකමැතිද අනිත්යත් ඒ දේවල් වලට අකමැතියි. අපි හැමෝම කැමතිනේ හොඳ වචන වලින් අපිට කවුරු හරි ආදරෙන් කතා කරනවට නේද? කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් අපිට කතා කරනවට ඒ වගේම අපි කැමතිනේ අපිට කවුරු කායිකව හිංසා කරන්නේ නැත්නම් නේද? ඊළඟට මානසිකව අපිට කවුරු අයහපතක් මේ ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් අපි ඇයට අපි ඇය ප්‍රිය කරනවාද නේද? ඒතර මෛත්‍රී භාවනාව කරනවා නම් අපිට ලැබෙන ආනිසංස තියෙනවා. ඒ තමයි අපි දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඒ විදිහට ආනිසංස 10ක් අපිට ලැබෙනවා. එතකොට මුලින්ම මේ භාවනා කරන්න කලින් ලොකු ඡන්දයක් හිතේ ඇති කරගන්න ඕන. කොහොමද කොයි විදිහේ ඡන්දයක්ද අපි හිතේ ඇති කරගන්න ඕන කොයි විදිහේ වීර්යයක්ද දැන් අද අපි දැන් මේ සාකච්ඡාව යොමුනාට පස්සේ භාවනාවට යොමු වෙනවා භාවනාවට යොමු වෙලා ටික දවස් ටික වෙලාවක් භාවනා කරලා භාවනාවේ නැගිටලා ආපහු අපි අර පරණ පුරුදු ජීවිතයට යනවා ගියාන් පස්සේ පින්නත් අපිට මේ තියෙන දේවල් එක භාවනාව අමතක වෙනවා අමතක වෙලා අපි මොකද කරන්නේ ආපහු හෙට ඉඳලා අර පරණ පුරුදු ජීවිතේම ගත කරනවා ඊළඟට ආපහු ඉරිදා ලබන ඉරිදාට අපිට මතක් වෙනවා ආපහු මේ ධර්ම දේශනාවක් තියෙනවා නේද ඒකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒතරොත් ඉන්නවා මේ විදිහට අපි මේ භාවනාව දියුණු කරනවා නම් කවදාවත් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හේතුව තමයි අර සිහිය හිතෙන් ගිලිහෙනවා. දැන් අද අද තියෙන මේ සිහිය, අද තියෙන මේ ඕනෑකම හැමදාම පවත්වා ගන්න ඕන. ධර්මය අවබෝධ කරගන්න ගමන්, නිර්වාණය අවබෝධ කරගන්න ගමන් මේ ඡන්දේ හිතේ හිත තුල තියෙන්න ඕන. ඡන්ද චිත්ත විවේවි මාංශම් මේ කරුණු හතරම අපේ හිත තුල තියෙනවා. එතකොට ඒ නිසා අඩුම තරමේ මේ පින්නතුලට විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා අඩුම තරමේ විනාඩි 5ක කාලයක් කොයිතරම් කාර්ය බහුල වුණත් ඊට වඩා පුළුවන් නම් වඩා වැඩගත් වඩා හොඳයි. හැබැයි අඩුම තරමේ විනාඩි 5ක කාලයක් තමන්ගේ හිත දිහා බලන්න අනිවාර්යයෙන්ම පුරුද්දක් ඇති කරගන්න කියලා මම මේ සියලු දෙනාගෙම ඉල්ලීමක් කරනවා. දැන් බලන්න පින්නත් අපි උදේ ඉඳලා හවස වෙනකම් වැඩ කරන්නේ මොනවා වෙනුවෙන්ද කියලා. නේද? අපි වැඩ කරන්නේ කය වෙනුවෙන්. අපි සල්ලි එකතු කරන්නේ කය වෙනුවෙන්. නේද? කයට ආහාර ටික දෙන්න, කයට දෙහි තේ ටික දෙන්න, ඊළඟට කය තියන්න නිවාස හදන්න, කය ගෙනියන්න යාන වාහන, කය කායික කය අරගෙන යන්න යාන වාහන වලට මෙන්න මේ වගේ දේවල් වලින් තමයි පින්නත් ඇඳුම් පැළඳුම් ආහාර වස් මේ මේ නිවාස මෙන්න මේවා වෙනුවෙන් තමයි අපි වැඩිපුර කාලයක් අපි ජීවිතේ ගත කරන්නේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කවුද ඉන්නේ Tamange හිත ගැන සුළු කාලයක් හරි දෙන. එහෙම පිරිසක් ඉන්නවා නම් පිළිවෙලින් ඒක ඉතාම වැදගත් කාරණයක්. එතකොට එතන අපි පුරුදු කරන්න ඕන ප්‍රධාන දේ තමයි අපි අපේ හිත වෙනුවෙන් යම් කාලයක් අපි වෙන් කරනවා. අපි අපේ හිත වෙනුවෙන් අපි යම් කාලයක් අපි වෙන් කරනවා. ඒකවල බලන්න සිනාරි හිතමනේ මේ අපිට හැමදේම කරන්න කියලා දෙන්නේ. නේද? හිතම තමයි අපිට හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ අර දේ කරන්න, මේ දේ කරන්න, මෙහෙට යන්න, මේ දේ අහන්න, මෙහෙට එන්න. මේ හැම දෙයකම අපිට උපදෙස් දෙන්නේ හිත. එතකොට මේ උපදින හිත ගැන බලන්න විනාඩියක් හරි විනාඩි 5ක් හරි අපි යොමු කරන්න ඕන දෛනිකව. ඒ නිසා හොඳට මතක තියාගන්න මම මේ දැන් ඉස්සරහට කියලා දෙන්න යන භාවනාව අදුම තරමෙන් විනාඩි 5ක්වත් පුරුදු කරන්න හැමදාම ඒක කඩ කරන්න එපා. කිසිම හේතුවක් නිසා ඒක කඩ කරන්න එපා. Taman නිසාවත් අනුන් නිසාවත් ඒක කඩ කරන්න එපා. මොකද පිළිගන්නේ මේක නොකරගත්ත නිසා තමයි අනන්ත දීර්ඝ සංසාරේ අපිට තාමත් මේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට බුදුවරු අනන්තවත් හම්බෙලා ඇති. ඒ වගේම රහතන් වහන්සේලා අනන්තවත් අපිට මුණ ගැහිලා ඇති. දැකලා ඇති, අසුරු කරලා ඇති. හැබැයි අපිට මේක තාම අවබෝධ කරගන්න බැරුව මේ දුකෙන් දුකකට යන ජීවිත ගත කරන හේතුව තමයි මෙන්න මේ දේ භාවිතා නොකිරීම. දැන් දැනීම අපිට තියෙනවා හැබැයි මේ භාවිතාව කියන කොටස ඉතාම අඩුයි. ඒ නිසා අදිස්ථාන කරගන්න ඕන භාවනා කරන්න කලින් අපි හැමදාම අඩුම තරමින් විනාඩි 5ක් හරි කොහොම හරි මේ සිහිය පවත්වනවා මෛත්‍රිය පිළිබඳව සිහිය අපි පවත්වනවා කියලා අදිස්ථානයේ හිතේ දැඩිව ඇති කරගන්නවා ඒක තමයි එහෙම ඇති කරගෙන මේක දීර්ඝ කාලීනව කරන කෙනාට තමයි පින්නත් මේ භාවනාවේ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් මේක හරියට උපදේ මේ උපමාවකින් කියනවා නම් දැන් ඉස්සර කාලේ අද වගේ මේ ලයිටර් ගිනි පෙට්ටි වගේ දේවල් තිබුණේ නැහැ ඉක්මනින් සාලිකව ගින්දර උපදවලා දෙන ක්‍රම ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ යම් කිසි දැව වර්ගයක් තිබුණා. ඒ දැව වර්ගය අරගෙන දැව දඬු දෙකක් අරගෙන එකට උලව්වට පස්සේ තමයි පින්නන්නේ ගින්දර ඇති වෙන්නේ. ඒතර බුදුරජාණන්සේ මේක උපමාවකින් කිව්වා කොහොමද මේ වීර්ය කරන්න ඕන කොහොමද අපි සීල පවත්වන්න ඕන කියන එක පිළිබඳව එතකොට යම් පුද්ගලෙක් ඉන්න ඒ පුද්ගලයාට අවශ්‍යයි ගින්දර පුරව ගන්න. එයා මොකද කරන්නේ? වේලිච්ච දී දෙකක් අරගෙන ගන්නවා. වේලිච්ච දී දෙකක් අරගෙන ඉවරලා ඊටාම වේගයෙන් මේක අතුල්ලගෙන යනවා මේක දැන් මේ ඉක්මනට හො මේ ගින්දර ලබා ගන්න ඕනේ කියලා. බුදුරජාණන්සේ කියනවා මෙයා ඉක්මනින්ම මහන්සියට පාස් වෙනවා. ගින්දර නම් එයා ලබා ගන්නේ නැහැ කියලා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ වගේ වේලිච්ච දී දෙකක් අරගෙන ඉවර වෙලා හිමීට අතුල්ලනවා. හිමීට අතුල්ලලා ටිකක් නවත්තනවා. ආය මහන්සි හැරිනවා. ආපවත් තුල්ලනවා. බුදුසසුනාසිකෝ මෙයාට කවදාවත් ගින්දර ලැබෙන්නේ නැහැ. මොකද මෙයා අලස කමින් මේ දේ කරන නිසා. තව කෙනෙක් ඉන්නවා පින්වත්නි අමුලියේ කුයි වේලිච්චක ලියපු යනකන එකට අතුල්ලනවා. එයාට කවදාවත් ගින්දර හම්බෙන්නේ නැහැ කියනවා. මොකද එයා අමුලියක් සහ වේලිච්ච ලියක් එකට එකට අතුල්ලන නිසා. තව කෙනෙක් ඉන්නවා එයා වේලිච්ච ලී දෙකක් අරගෙන වැඩි වේගිනුත් නෙවෙයි වැඩි හිමිනුත් නෙවෙයි ඒ වගේම අමුලියකුත් නෙවෙයි වේලිච්ච ලීයකුත් නෙවෙයි වේලිච්ච ලී දෙකක් අරගෙන එයා ඒක අර ගින්දර ලැබෙන ප්‍රමාණයට ඒ ඒ උපක්‍රමය එයා ප්‍රායෝගිකව सिद्ध කරනවා. අන්න එයාට ගින්දර ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේ තමයි පින්වත්නි අපි මේ භාවනාව ගැන අහුවට අපිට අදම මේක ඉවර කරන්න ඕන කියලා ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් මේක කරගෙන යන්න ගියොත් එහෙම වෙන්නේ මහන්සියටපත් වෙලා භාවනාව එපා වෙන තත්ත්වයට අපිපත් වෙනවා. ඊළඟට අපි මේක අපිට කල් තියෙනවා අපිට තාම වයස තියෙනවා අපිට අපිට ඕන තරම් කාලය තියෙනවා කියලා මේක කල් දදා අද ටිකක් කරනවා ආපහු සතියකින් තව ටිකක් කරනවා ඊළඟ සතිය තව ටිකක් කරනවා මේ විදිහට කරොත් ඉන්නත් කවදාවත් භාවනාවේ ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ අර අමුලිය වේලිකලියයි වගේ කියනවා වැරදි ප්‍රතිඵල වැරදි උපදේශ මත භාවනා කරනවා ඉතින් වැරදි උපදේශ මත අපි කොයිතරම් වේගෙනුත් නැතුව හිමිනුත් නැතුව නිසි ක්‍රමයට භාවනා කරොත් වැරදි ක්‍රමයකින් අපිට කවදාවත් ගින්දර හම්බෙන්නේ නැහැ කවදාවත් භාවනාවේ ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැහැ ඒ වගේම නිවැරදි උපදේශ වගේ නිවැරදි උපදෙස් වලින් වැඩි වේගිනුත් නෙවෙයි වැඩි හිමිනුත් නෙවෙයි හැමදාම දෛනිකව සිහියෙන් යුතුව මානසික වීර්යයෙන් යුතුව මානසික ඒකාග්‍රතාවයකින් යුතුව අපි භාවනා පුරුදු කරනවා. හැබැයි අන්නේ එයාට යම් දවසක භාවනාව සාර්ථකත්වයට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර අපිම තුල අදිස්ථාන කරගන්න වීර්ය කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ දැඩි වීර්යය කරන්නත් හොඳ නැහැ. අලසකමින් යුතුව වීර්යය කරන්නත් ඕනේ නැහැ. මධ්‍යස්ථ වීර්යයක් කරන්න ඕන සිහිය පවතන්න. ඒ නිසා බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. හේතුව තමයි මේ මෛත්‍රී භාවනාව හැම වෙලාවෙම මේ පින්නතුලා හිත තුල පවත්වන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා දැන් අපි මූලිකව මම හිතනවා මේ පින්නතුලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති භාවනාව සම්බන්ධයෙන් සහ කොහොමද අපි මේක කරගෙන යන්න ඕන කියන එක සම්බන්ධයෙන් ඒ නිසා අපි දැන් කල්පනා කරලා බලමු කොහොමද අපි මේ මුලින්ම භාවනාවට අවතීර්ණ වෙන්නේ කියලා. ඊළඟ එක තමයි මේ භාවනාව භාවනාවේ උපදෙස් හරියට ලැබුණොත් ඉන්නවාදී අපේ හිත හරියට සමාධිගත වෙනවා. ඒකට මේ දැන් සමාධිගත වුණොත් තමයි මේ ගැඹුරු දහම අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. කොහොමද සමාධින් විකවේ භාවයේතර සමාහිත සතික්‍රෝ යථා භූතම් පජානාති පස්සති. ඒතර පින්නද බුදුරජාණන් වහන්සේ දේශනා කරා තව තැනකදී සීලය පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං භාවයන්. ඒ කියන්නේ මුලින්ම සීලෙන් හිත කය වචන ටික සංවර කරගෙන දැන් කොහොමද අපි චිත්ත සමාධිය ලබාගන්නේ මේ මෛත්‍රී භාවනාව අපි හරියට කරොත් එහෙම ඉවරදී උපදේශ මත අපි අනුගමනය කරොත් වැඩි වීර්යය කරොත් නෙවෙයි අඩු වීර්යය කරොත් නෙවෙයි මධ්‍යස්ථ වීර්යයෙන් කියොත් නෙවෙයි අපි මෛත්‍රී පුරුදු කරාම පස්සේ අපේ හිතේ ලොකු සතුටක් අපිට ලැබෙනවා ලොකු සහැල්ලුවක් ලැබෙනවා ලොකු ප්‍රීතියක් ලැබෙනවා ලොකු සංසිනීමක් ලැබෙනවා ඒ ඒ දේවල් ලැබුණාන් පස්සේ අපේ හිතට ලොකු සමාධියක් ලැබෙනවා අන්නේ සමාධිය අපි අරමුණු කරනවා හිත පිළිබඳව තව ගැඹුරු දකින්න ඒක හරියට මේ සඳහන් කරා මේ විශාල වනාන්තරවල මැද්ද තියෙනවා මේ පින්නතුල සමහර විට දැකලා ඇති කුඩා කුඩා ආකාරයේ පොකුණු නැත්තම් කුඩා විල් තියෙනවා මේ වනාන්තරවල. එතකොට මේ සමහර වෙලාවට මේ කුකුළු වලට බහිනවා සත්තු මේ ජලය පරිහරණය කරන්න. ඉතින් මේ සත්තු බැහැලා සත්තු ජලය පරිහරණය කරලා ගියාන් පස්සේ මේ මුළු පොකුණම බොරදිය බවට පත් වෙනවා. එතකොට මේ කවදාවත් බොරදියේ අපිට යටිපතුලක් පේන්නේ නැහැ. මොනවද මේක ඇතුලේ තියෙන්නේ? මාළු ඉන්නවද? ලස්සන ජල් තියනවද? නැත්තම් වෙන වෙන ශාක වර්ග තියනවද කියලා අපිට මේ පොකුණේ පතුල දැක ගැනීම හැකියාව නැතුව යනවා. ඒතකොට යම් කෙනෙක් ඉන්නවා නම් මේ මෙයාට දකින්න අවස්ථාවේ තියෙනවා මේ මේ පොකුණ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මෙයාට දකින්න අවස්ථාවේ තියෙනවා නම් එයාට කරන්න ඕන එකම දේ තමයි නිශ්චලව ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්න එක. ඒකට කාලයක් යනකොට යම් වෙලාවක් ගත වෙනකොට ස්වභාවයෙන්ම අර පොකුණ තිබුණා වගේ නිස්සල සත්‍යයටපත් වෙනවා. එතකොට අන්න අර නිස්සල වුණ පොකුණ තුල අපිට පේනවා මාළු සැරිසරන සැරිසරනවා. ඊළඟට ගල් විසිතුරු ගල් තියෙනවා, විසිතුරු මල් වර්ග තියෙනවා. අපින්න මේ හැම දෙයක්ම අපිට පැහැදිලිව පේනවා. එහෙනම් අපි කය වචනේ දෙක සංවර කරගෙන චිත්ත සමාධිය අපි මෛත්‍රී භාවනාවෙන් ළඟා කරගත්තොත් අන්න අපිට ඊට පස්සේ තියෙනවා හිත ඇතුලේ තියෙන වේදනා. ගැඹුරු ගැඹුරු සම්බන්ධතාවයන් අපිට පේනවා. කොහොමද අපි රූපයට සම්බන්ධ වෙලා තියෙන්නේ? වේදනාවට, සංඥාව, සංස්කාර මේ දේවල් වලට කොහොමද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක අපිට පේනවා. ඉතින් අපි මේ දේවල් ගැන ඉදිරියේදී අපි සාකච්ඡාවකදී කරනවා. දැන් ඒ නිසා අපි මුලින්ම අද භාවනාව මෙත අපි යොමු යමු. ඒ නිසා සියලුම දෙනා ඇස් වහගන්න. ඇස් වහගෙන ඉවර වෙලා හොඳ හුස්මක් ඉස්සර ගන්න. හොඳ හුස්මක් පහළට හෙලන්න. දැන් මෙන්න මේ මම කියන දේ ගැඹුරින් හිතන්න. දැන් අතීතය කියන එක කෙවිලා අවසන් වෙච්ච දෙයක්. ඒ වගේම අනාගතය කියන එක තාම හටගත්තේ නැති දෙයක්. දැන් මීට කලින් මේකට මීට පැයට පැයකට කලින් අපි කතා කරපු දේවල් දැන් වෙනස් වෙලා. ඊළඟට මීට විනාඩි 30කට කලින් අපි කතා කරපු දේවල් ඔක්කොම වෙනස් වෙලා. ඒ වගේම මීට විනාඩි 10කට කලින් අපි කතා කරපු දේවල්, අපි හිතපු දේවල්, අපි කරපු දේවල් සියල්ලම වෙනස් වෙලා. ඊළඟට මීට තත්පර 5කට කලින් අපි කතා කරපු දේවල් සියල්ලක්ම වෙනස් වෙලා. ඒ වගේම අනාගතය කියන එක ඊළඟ පැය තුල අපි කොයි විදිහේ කතාවක් කරයිද කොයි විදිහේ ක්‍රියාවක් කරයිද කොයි විදිහේ සිතුවිලි අපිට ඇති වෙද කියලා අපි දන්නේ නැහැ. ඊළඟ විනාඩි 10 පිළිබඳව අපිට කිසිම විශ්වාසයක් නැහැ. වගේ ඊළඟ විනාඩි 5 තුල අපි කතා කරන දේවල් අපි හිතන දේවල් අපි ක්‍රියා කරන දේවල් ගැන කිසිම අවබෝධයක් අපිට නැහැ. එතකොට ඊළඟ තත්පරය ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඊළඟට මේ මොහොතේ ගන්න හුස්ම ඉහළට ගියාට පහළට හෙලයිද කියලා අපිට විශ්වාසයකුත් නැහැ. ඒ නිසා දැන් හොඳට සිහි තියාගන්න හිත බාහිරට යොමු කරන්නත් එපා. කලින් කරපු වැඩ වැඩ පිළිබඳව කලින් හිත හිත හිතිය දේවල් ගැන දැන් අපි අමතක කරන්න අවශ්‍යයි. ඒ වගේම අනාගතේ කරන්න තියෙන දේවල් මේ ධර්ම දේශනාවෙන් පස්සේ යන්න තියෙන ගමන් හිතන්න තියෙන දේවල් ඔක්කොම අමතක කරන්න. ඒ නිසා වර්තමානයේ හොඳ සිහියක් පවත්වා ගන්න මම මේ කියන දේවල් පිළිබඳව හොඳ අවධානයකින් යුතුව සවන් දෙන්න. දැන් හිතන්න පින්වත්නි අපි මේ ඉන්න කාමරේ නැත්නම් අපි මේ දැන් අපි ඉන්න සීලුම දෙනා ඉන්න ගෙදර. මේ ගෙදර ඉන්නවා ඇහැට පේන සත්‍යෝ ඉන්නවා. ඊළඟට ඇහැට පේන දි සත්‍යෝ ඉන්නවා. කුඩා ශරීර තියෙන සත්‍යෝ ඉන්නවා. මහත් වූ ශරීර තියෙන සත්‍යෝ ඉන්නවා. ඊළඟට උස උස සත්වයෝ ඉන්නවා. කොට සත්වයෝ ඉන්නවා. ඊළඟට මේ විදිහට විවිධාකාරයේ සත්වෝ ඇහෙත පෙනෙන නොපෙනෙන මේ මේ විදිහට විවිධ සත්වෝ මේ අපි ජීවත් වෙන වටපිටාවය තුළ ඉන්නවා. ඒක මුලින් හිතන්න මේ ගෙදර දැන් මෛත්‍රී කරනකොට අපි සීමාවක් ඇති කරගන්නවා මේ ගෙදර. ගෙදර කියන සීමාවේ ඉන්න සියලුම සත්‍යෝ. ඒතර පිටත් සියලුම සත්‍යෝ කියනකොට අපි ඇතුළුව මම ඇතුළුව මේ ජීවත් වෙන සියලුම දෙනාම අයිතියනවා. ඒතර මෙතනදී මේ මම දැන් අද කතා කරන ක්‍රමේදී විශේෂයෙන් වෙනම මට මෛත්‍රී කරගන්න අවස්ථාවක් නැහැ. මොකද පින්වත්නි මගේ හිත මෛත්‍රීන් පසු වෙනවා නම් අනිත් අයටත් ඒකෙන් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මට ඒකෙන් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හිතන්න මේ ගෙදර ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්න මේ ගෙදර සීමාව තුළ ඉන්න. මේ ගෙදර සීමාව තුළ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා මේ ගෙදර සීමාවේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා යාරි කීට හිතන්න. ඊළඟට මේ ගෙදර සීමාවේ ඉන්න සියලු සත්ත්වෝ සෝපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතර හිතලා ඊළඟට අපි සිහි කරන්න ඕන මේ ගමේ නැත්නම් මේ නගරේ අපි නගරයක ජීවත් වෙනවා නම් මේ නගරේ සීමාව අපි ගමක ජීවත් වෙනවා නම් මේ ගමේ සීමාව මේ නගරේ හෝ මේ ගමේ ජීවත් වෙන සියලු සත්ත්වෝ උස ශරීර තියන අය වෙන්න පුළුවන් කුඩා ශරීර තියන අය වෙන්න පුළුවන් මහත් ශරීර තියන අය වෙන්න පුළුවන් කෙටු ශරීර තියන අය වෙන්න පුළුවන් පෙනෙන අය වෙන්න පුළුවන් නොපෙනෙන අය වෙන්න පුළුවන් ඊළඟට ළඟ ඉන්න අය වෙන්න පුළුවන් දුර ඉන්න අය වෙන්න පුළුවන් මේ සියලුම සත්‍යෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතනවා මේ නගරයේ සියලුම සත්‍යෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා මේ නගරේ ඉන්න සියලුම සත්වයෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා මේ නගරේ ඉන්න සියලුම සත්වයෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා විනාඩි කිහිපයක් හිතන්න දැන් මෙතන මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් අපි අර ගෙදර සීමාව ඉඳලා නගර සීමාවට හිත පතුරනකොට ඒ අතර හිත විසිරෙන්න දෙන්න හොඳ නැහැ. දැන් අපි හිතාගෙනකෝ ගෙදර ඉන්න සියලු සත්ත්වෝ සුවපත් වේවා නිරෝගී වේවා නිරෝගී වේවා කියලා කියලා හිතාගෙන ඉන්නකොට ගෙදර ඉන්න එක්කෙනෙක් ගැන සද්දයක් ඇහෙනවා. අපේ දරුවෙක් හරි අපිට අපේ හිතවත් කෙනෙක් කතා කරන සද්දයක් ඇහුණාන් පස්සේ අපේ හිත අර සද්දේ ඔස්සේ දුවනවා. දැන් මෙන්න මෛත්‍රියෙන් හිත එළියට ගියා. එහෙනම් මෙතන මේ භාවනාවේ තියෙන ඊටාම වැදගත් දේ තමයි අපි භාවනාවට ඉඳගෙන භාවනා කරගෙන ඉන්නකොට හිත පිටට ගියොත් එහෙම ආපහු හිත ඇතුළට එන බව Tamanට දැනෙනවා. ඒ කියන්නේ හිත පිටට ගියා කියලා අපි දැනගන්නවා. අන්නේ හිත පිටට ගියා කියලා දැනගත්තට පස්සේ ආපහු අර හිත මුල් පැත්තට ගන්න ඕන. ආපහු මුල් පැත්තට ගන්න ඕන. එතකොට අපි හිතන්න ඕන මේ gedare ඉන්න සියලු සත්‍යෝ සුවපත් වේවා, දිනුත් වේවා, නිරෝගී වේවා. ඒ වගේම මේ නගරේ ඉන්න සියලු සත්‍යෝ සුවපත් වේවා, නිරුක් වේවා, නිරෝගී වේවා කියලා මේ ගෙදරයි නගරේ අතර තියෙන සම්බන්ධතාවය දීර්ඝව පවත්වන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රී සිතේ දීර්ඝ ප්‍රවත්මක් අවශ්‍ය වෙනවා. ඊළඟට හිතන්න තියෙනවා මේ නගරේ ඉන්න සියලුම සතුන් සුවපත් වේවා, නිරුක් වේවා, නිරෝගී වේවා කියලා හිතුවාන් පස්සේ මේ පළාතේ ඉන්න මේ පළාතේ ඉන්නවා පින්වත් උස ශරීර තියන අය ඉන්නවා, කොට ශරීර තියන අය ඉන්නවා, දිග ශරීර තියන අය ඉන්නවා. ඊළඟට කුඩා ශරීර තියන අය ඉන්නවා ඇසට පෙනෙන අය ඉන්නවා නොපෙනෙන අය ඉන්නවා දුර ඉන්න අය ඉන්නවා ළඟ ඉන්න අය ඉන්නවා පාද දෙකේ අය ඉන්නවා පාද හතරේ අය ඉන්නවා බහු පාද පාද ගොඩාක් තියෙන සත්‍යෝ ඉන්නවා පාද නැති සත්‍යෝත් ඉන්නවා ඒතර මේ පලාතේ ඉන්න සියලුම සත්‍යෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්නේ මේ පලාතේ ඉන්න සියලුම සත්‍යෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. ඒ පළාතේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා, නිරුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්න. ඊළඟට මේ රටේ ඉන්න අපි ජීවත් වෙලා ඉන්න මේ රටේ ඉන්න සියලුම සත්වෝ මේ ජීවත් වෙලා ඉන්න රටේ පින්නතුනේ ඉන්නවා උස ශරීර තියන අය ඉන්නවා කුඩා ශරීර තියන අය ඉන්නවා ඊළඟට දිග ශරීර තියන අය ඉන්නවා කුඩා ශරීර තියන අය ඉන්නවා ළඟ ඉන්න සත්‍යෝ ඉන්නවා දුර ඉන්න සත්‍යෝ ඉන්නවා ඊළඟට පාද දෙකේ සත්‍යෝ පාද හතරේ සත්‍යෝ පාද ගොඩාක් තියෙන සත්‍යෝ ඒ වගේම පාද නැති සත්‍යෝ කියලා මෙන්න මේ විදිහට සත්‍යයන්ගේ ප්‍රවේදත්වයක් මේ අපි ජීවත් වෙලා ඉන්න රට තුළ තියෙනවා. ඒතර මේ රට තුළ ඉන්න සියලුම සත්‍යෝ සුවපත් වේවා, නිරුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්න. මේ රටේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. මේ රටේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. මේ රටේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. ඊළඟට පින්වත්නි අපි මේ ජීවත් වෙලා ඉන්න ලෝකයේ තුල ඉන්නවා උස ශරීර තියන අය ඉන්නවා කුඩා ශරීර තියන අය. ඊළඟට දීක ශරීර තියන අය කුඩා ශරීර තියන අය ඉන්නවා. ඊළඟට ළඟ ඉන්න සත්වෝ දුර ඉන්න සත්වෝ ඉන්නවා. පාද දෙකේ සත්වෝ ඉන්නවා පාද හතරේ සත්වෝ ඉන්නවා. ඒ වගේම පාද ගොඩාක් තියෙන සත්වෝ ඉන්නවා පාද නැති සත්වෝ තියෙනවා. මෙන්න මේ මුළු ලෝක ධාතුව තුලම ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. මේ ලෝක ධාතු තුළ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. මේ ලෝක ධාතු තුළ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. දැන් කිනත්නි අපි ගත්තොත් එහෙම ඉදිරි දිශාව දැන් උතුර කියන දිශාව ඉදිරි දිශාව ගත්තොත් එහෙම මේක අනන්තයි අප්‍රමාණයි. දැන් මේ ඉදිරි කියන එක කවදාවත් කොතනකින්වත් ඉවර වෙන දෙයක් නෙවෙයි. ඒක අනන්තයි. එහෙනම් මේ ඉදිරි දිශාවේ ඉන්නවා පිටත් මේ උස ශරීර තියන අය, කුඩා ශරීර තියන අය, මහත් වූ ශරීර තියන අය, කුඩා වූ ශරීර තියන අය, ළඟ ඉන්න අය, දුර ඉන්න අය, ඊළඟට පාද දෙකේ සත්‍යෝ, පාද හතරේ සත්‍යෝ, බහුපාද සත්‍යෝ, පාද නැති සත්‍යෝ කියන මෙන්න මේ ඉදිරි දිශාවේ ඉන්නවා. ඒතර මෙන්න මේ ඉදිරි දිශාවේ ඉන්න සියලුම සත්‍යෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්න. සුවපත් ඉදිරි දිශාවේ සියලුම සත්‍යෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, ඉදිරි උසාවියේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්නේ මෙන්න මේ පිටිපස දිශාව කියන එක අනන්ත වූ දිශාවක්. මේ පිටිපස දිශාවේ ඉන්න සියලුම සත්‍යෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්න. පිටිපස දිශාවේ ඉන්න සියලුම සත්‍යෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්න. ඊළඟට පින්නවත් මේ දෙදිශාව දැන් ඊටිටි දිශාවට මෛත්‍රී කරා ඊටපස දිශාවටත් අපි මෛත්‍රී කරා ඒ වගේම දෙදිශාව මේ දෙදිශාවේ ඉන්න සියලුම සත්‍යෝ එතකොට අර මම මුලින් මතක් කරපු විදිහට උස සත්‍යෝ ඉන්නවා කුඩා සත්‍යෝ ඉන්නවා ඒ වගේම මහත් සත්‍යෝ කුඩා සත්‍යෝ ඉන්නවා ඒ වගේම ළඟ ඉන්න සත්වයෝ ඉන්නවා දුර ඉන්න සත්වයෝ ඉන්නවා පෙළෙන සත්වයෝ ඉන්නවා නොපෙළෙන සත්වයෝ ඉන්නවා පාද දෙකේ සත්වයෝ ඉන්නවා පාද හතරේ සත්වයෝ ඉන්නවා ඒ වගේම පාද ගොඩාක් තියෙන සත්වයෝ ඉන්නවා පාද නැති සත්වයෝ ඉන්නවා මෙන්න මේ දෙදිසාවේ ඉන්න සියලුම සත්වයෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න මේ දෙදිසාවේ ඉන්න සියලුම සත්වයෝ නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතන්න දෙවිසාවේ ඉන්න සියලුම සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්නේ. ඒතර පුන්නත් මේ ඉදිරි දිශාව, පිටුපස දිශාව, දෙදිශාව. දැන් අපිට තියෙනවා අනු දිශා හතරක්. මේ අනු දිශා හතරේ ඉන්න සියලුම සත්ත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්නේ. මේ අනු දිශා සත්ත්වෝ ඉන්න සියලුම සත්ත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්නේ. මේ අනුදේශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. එතකොට උඩ දිශාව තියෙනවා යට දිශාව තියෙනවා. මේ උඩ දිශාවේ සහ යටි දිශාවේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. උඩු දිශාවේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. උපදිශාවේ ඉන්න සියලු සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා යටි දිශාවේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතනවා හොඳයි දැන් මම නැවත මුල් පියවරට යනවා ඒතර මේ පිළිගුණා හොඳට මම මේ කියන වචන කෙරෙහි හිත අනයෝමු කරගන්න ඒ වගේම හිතින් ඒ දේ දකින්න උත්සාහවත් වෙන්න දැන් හොඳ හුස්මක් ආවොත් ඉහළට ගන්න පහළට හෙලන්න දැන් අපි අර මුලින් පියවර වගේ මේ සත්‍යයන්ගේ ප්‍රභේද ගැන සිහි කරන්ට යන්නේ අපි සියලුම සත්‍යෝ කියලා දැන් අපි මුළු ලෝකෙටම මෛත්‍රී කරන්නයි ලෑස්ති වෙන්නේ හොඳට කාය කායික සැහැල්ලුව ඇති කරගන්න මානසික සැහැල්ලුව ඇති කරගන්න හොඳයි දැන් හිතන්න මේ නිවසේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න මේ නිවසේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ නිවසේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ නගරේ ඉන්න මේ ගමේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ නගරේ ඉන්න මේ ගමේ ඉන්න සියලු සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ ගමේ ඉන්න මේ නගරේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා මේ පලාතේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා මේ පලාතේ ඉන්න සියලුම සත්වෝ නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ පළාතේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ රටේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ රටේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න මේ රටේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේ ලෝක ධාතුවේ ඉන්න සියලුම සත්‍යෝ සිව්පත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා මේ ලෝක ධාතුවේ ඉන්න සියලුම සත්‍යෝ සිව්පත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා මේ ලෝක ධාතුව තුල ජීවත් වෙලා ඉන්න සියලුම සත්‍යෝ සිව්පත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න ඉදිරි දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා ඉදිරි දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා ඉදිරි දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා පිටපස දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න පිටුපස දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා ඊළඟට දෙදිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දෙදිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දෙදිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න උඩ දිශාවේ යට දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. යට දිශාවේ ඉන්න සියලුම සත්වෝ උඩ දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. යට දිශාවේ ඉන්න සියලුම සත්වෝ උඩ දිශාවේ ඉන්න සියලුම සත්වෝ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න. දැන් කින්වත් දැන් කින්වත් මේ සමස්තයක් විදියට සියලු කොටස් සමස්තයක් විදියට කින්වත් සියලුම සත්‍යෝ සුවපත් වේවා නිදුක් වේවා කියලා හිතන්න සමස්තයක් විදියට සියලුම ලෝක ධාතුව තුල වැඩ වාසය කරන සියලු නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්න හොඳයි. දැන් බාහිර බාහිර ශබ්ද වලට හිත යොමු කරන්න එපා. බාහිරින් මොන දේ වුණත් ඒ දේවල් ගණන් ගන්න එපා. විනාඩි කීපයක් මනස දිහා බලාගෙන ඉන්න. සංසුම් සිතින්. මෛත්‍රී සිත දිහා බලාගෙන ඉන්න. ඉවරයි. දැන් හිමීට අස්සරින්න පින්නොතනි. දැන් හිමීට අස්සරලා දැන් අපි මේ වචන වලින් කියලා දුන්න දේවල් වචනේ කියන්න අවස්ථාවක් නැහැ. Taman සංසුන් වෙලා කොහරි ටිකක් ඉඳගෙන හිතන්න මේ ගෙදර මේ නගරේ මේ පලාතේ මේ රටේ මේ ලෝකේ මේ දසවිසාවේ අනන්ත සත්වල සියලු සත්ව සූපත් වේවා කියලා මානසිකව හිතන්න. විනාඩි 5ක් 10ක් හිතන්න. ඒ හිතලා අවසානයේදී අපි අපිට හිතන්න තියෙන අරමුණ අවසන් වුණාන් පස්සේ විනාඩි කිහිපයක් සංසිඳ වෙලා හිත දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ ආපහු පරණ තමන්ගේ පුරුදු වැඩ රාජකාරී වලට ගියාට කමක් නැහැ. හැබැයි මෙන්න මේක හැමදාම විනාඩි 5ක් වුදු කරන් අපේ සියලු දෙනාටම මතක් කරනවා. ඒ වගේම බලන්න මේ මෛත්‍රී භාවනා කරාන් පස්සේ බලන්න තමන්ගේ දෛනික ජීවිතයේ ගත වෙන විදිය කොහොමද කියලා. තමන්ට හම්බෙන අනිත් අයගෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාර, ඒ වගේම තමන් ඇසුරු කරන අයගෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාර මේ වගේ වෙනසක් තියනවාද? තමන්ගේ වෙනසක් තියනවාද? අනුන්ගේ වෙනසක් තියනවාද කියන එක ටිකක් බලන්න. හැබැයි හැමදාම හොඳට සිහිපත් කරන්න. ඒක පුරුදු කරන්න අවශ්‍ය අවශ්‍ය දෙයක්. මේක පුරුදු කරන තාක් තව පින්වත් අපිට සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. මේක පුරුදු කරන්නේ නැති තාක් අපිට දුකෙන්ම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අර මම මුලින් මතක් කරලා දුන්න විදිහට ගෙදර ඉඳලා නගරයට ගිහිල්ලා නගරේ ඉඳලා පළාතට ගිහිල්ලා පළාතේ ඉඳලා ලෝකෙට ගිහිල්ලා ලෝකේ ඉඳලා දස දිශාවට ගිහිල්ලා දස දිශාවේ ඉඳලා අනන්ත සක්වලට යනවා. ඒතර මේක හැමදාම හැම වෙලාවෙම හැම මොහොතකම මේක පාවිච්චි කරන්නේ. තම වාහනේ යන වෙලාවකදී රාජකාරියේදී විවේකී තියෙන වෙලාවකදී හැම වෙලාවෙම දකින සීලම කෙනා කෙරෙහි හිතන්න මෛත්‍රී සෝපස් වේවා. දකින දකින හැම කෙනා කෙරෙහිම සෝපස් භාවය ඇති වේවා කියලා විශේෂයයි. දෙකකින් ධර්ම දේශනාව සහ භාවනා උපදේශ අපි නතර කරනවා. ඒ නිසා සියලු දෙනාටම දරුවන් සරලයි. ඉතින් මොනවා හරි අපිට විනාඩි 30ක වගේ 35ක වගේ පොඩි කාලයක් තියෙනවා. ඒ කාලය තුල අපි මොනවා හරි මේ කරපු දේශනාව සම්බන්ධයෙන් මේ අපේ පින්නතුලට දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ සඳහා අපි පොඩි කාලයක් වෙන් කරගන්න. ඒ නිසා සියලු දෙනාම වන්දනා කරගන්න. සාදු සාදු සාදු හොඳයි බොහොම පින් කෙරුවන් කෙරුවන් සමකරනන්ත බොහොම පින් මම හිතනවා අපි ඉතාමත්ම වැදගත් වූ ධර්ම කොටසක් ඔබ වහන්සේ අපිට අද අද දින අපට කියලා දුන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වෙන මෛත්‍රී භාවනාව තමයි අද අපි පළමුවෙන් ඉගෙන ගත්තේ. ඉතින් මම හිතනවා කල්යාණ මිත්‍රයන්ට යම් යම් ප්‍රශ්න හෝ නැත්නම් තවදුරටත් පැහැදිලි කරගන්න ඕන තැන් ඇති කියලා. විශේෂයෙන්ම අද කරපු මේ මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් පමණක්ම වගේ එහෙම නැත්නම් අද කතා කරපු කොටස සම්බන්ධයෙන් පමණක් වූ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කරලා අපිට පුළුවන් තවදුරටත් ඒ ගැන කරුණු විමසා ගන්න. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා සියලුම කල්යාණ මිත්‍රයින්ට එකතු වෙලා තම තමන්ගේ තම තමන්ට දැනගත යුතු තැන් පැහැදිලි කරගත යුතු තැන් පැහැදිලි කරගන්න කියලා පෙරවන් සරණයි තෙරුවන් සරණයි සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ගෙන් අවසරයි ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ඉතාම කාලෝචිත ධර්ම දේශනාවක් අපි ඉදිරියේ ලැබුවා ඔබ වහන්සේට අපොම්මන පින් මේ පින් ඔබ වහන්සේට මේ ජීවිතයේම මාර්ගඵල නිවන් අවබෝධයේ පින්තම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා සාදු සාදු. ඔබ හැමෝටම කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන් මගේ ප්‍රශ්නේ මම මේ ධහම ඉගෙන ගන්නා කෙනෙක් හැටියටයි මේ ප්‍රශ්නේ විමසන්නේ මම මේ මෛත්‍රී භාවනාව කරනකොට ඇත්තටම මම ඉස්සකම මට මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියන භාවනා ඒ විදිහට කරලයි අනිත් අනිත් අයට කරන්නේ ඒ වගේම එතනදී අර පාවිච්චි කරන වචනවල සමහර අවස්ථාවල වෙනසක් තියෙනවා සමහර අවස්ථාවලදී අහලා තියෙනවා මේ සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කියලා අදහසකුත් තියෙනවා තවත් එකකට මම අහලා තියෙනවා මේ සාන්තෝ චිත්තෝ වෙත්වා කියන අදහසකුත් මේක ගැන වහන්සේ විස්තර දැනගන්න කැමති මේ බුද්ධ වචනේ කොයි විදිහටද මේ හරියටම දෙදිලා තියෙන්නේ කියන එක දැනගන්න කැමතියි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඔතනසල මහත්තයා ඒ ඒ ඒ කොයි වචනේ වන්දේ චේතනාවනේ කර්මය වෙන්නේ නේද? දැන් බුදුරජාණන් අපිට උගන්වන්නේ චේතනාව තමයි කර්මය වෙන්නේ. එතකොට දැන් අපි සුවපත් වේවා කියන්නත් පුළුවන්. සමහර කෙනෙක් ශාන්ත වූ සිත්ත්ව වේවා කියන්නත් පුළුවන්. තව කෙනෙක් නිවුණු සිත්ත්ව වේවා කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේ මොන ආකාරයෙන් මොන වචන පාවිච්චි කරත් ඒකේ චේතනාව ඒකේ අදහස තමයි නේද? මෛත්‍රිය, යහපත, යහපත් චේතනාව. යහපත් චේතනාව කියන එක තමයි ඒතරෝ දැන් බුදුරජාණන් වහන්සේ ගත්තොත් ඔය වචන ගොඩාක් තැන්වල විවිධ විදිහට ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා. නේද? මේ පින් ස්වාමීන් වහන්සේ දැන් මම ඉස්සෙල්ලාම මට මම විදුකෙත් ස්වාමීන් වහන්සේ කියනවා ඒක වැරදිද නෑ ඒකේ වරදක් නෑ. ඒකේ කිසිම වරදක් නෑ. හැබැයි දැන් අපේ හිත සුවපත් වෙලා නම් නේද? අපිට අපි අමුතුවෙන් හිතවෙ නැති වුණාට කමන්නේ මම සුවපත් වේවා කියලා හිතවෙ නැති වුණාට කමන්නේ නෑ. එහෙම හිතන්න අවශ්‍ය නෑ මොකද එහෙම හිතන ක්‍රමත් එහෙමත් දැන් සාමාන්‍ය මූලිකව අයට උගන්වනවා මම සුවපත් වේවා නේද? එතකොට ඇත්තට මම සුවපත් වෙලා නම් මගේ වටේ ඉන්න අය සුවපත් වෙනවා. හැබැයි මෙතන අපි දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරක් දිනු කරන නිසා වැඩිපුර සංඥාවල් ගන්නෙ නෑ. ඒ කියන්නේ වැඩිපුර හිත බාහිරට යොමු කරන්නේ අපි මේ ඒ කියන්නේ හිතන්නේ ඊටාම සීමිත ප්‍රමාණයකට දැන් අර gedare ඉන්න සියලු සත්‍යෝ දැන් දැන් සමහර භාවනා උගන්වන ස්වාමීන් වහන්සේලා උගන්වනවා gedare ඉන්න සත්‍යෝ විවිධ විදිහට අර මං කිව්ව උස ඉන්න උස ශරීර තියන අය කුඩා ශරීර තියන අය. ඒ විදිහට ඒ හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න යනවා. හැබැයි මේ මෛත්‍රිය මොන අවසානයේ කොයි විදිහට අපි කරත් හිතේ ව්‍යාපාදෝසෝ පහිස්සති නේද? තරහ නැති වෙන එක තමයි තියෙන්නේ. ඉතින් අර විවිධ වචන වලින් විවිධ විදියට විවිධ අර්ථ වලින් හිතවුවට හිතේ වෙන්න ඕන වෙන්න ඕන දේ තමයි ව්‍යාපාදෝසෝ පහිස්සති. හිතේ තියෙන තරහ නැති වෙනවා නම් කොයි විදිහින් හිතලා හරි ඒ විදිය තමයි කරන්න තියෙන්නේ. හැබැයි දැන් මම මේ කියලා දෙන විදිය ගත්තොත් එහෙම ඒක ඊටාම මම අඩුවෙන් තමයි අපි කතා කරන්නේ මට සුවපත් වෙන දේවල් අනිත් අයගේ දේවල් හිතවත් අය අහිතවත් අය ඒවා පොඩ්ඩක් අයින් කරලා සියලුම සත්‍යෝ කියනකොට මේ ඔක්කොම අපිට අයිති වෙනවා නේද එතකොට මේ සියලුම සත්‍ය පොදුවේ අරගෙන තමයි මෛත්‍රී කරන්නේ එතකොට ඒ අර සියලුම සත්‍යෝ කියනකොට හිතවත් අයත් ඉන්නවා අහිතවත් අයත් ඉන්නවා ඔය ඔක්කොම අයිති වෙනවා නේද ඒක පැහැදිලිද දන්නේ නැහැ මහත්තයා. බොහොම පිං ඔබ වහන්සේට මම නවතිනවා මේ අනිත් අයන අවස්ථාව ලබා දෙන්න. හොඳයි, ඊටරොන් සරණයි. ඊටරොන් සරණයි මහත්තයා. ඔව් අනිත් කවයන් මෙච්චරත් එකතු වෙන්න පුළුවන්. ඊටරොන් සරණයි. ඔව් අනිශාන්ත කියන කියන කියන මහත්මිය අහන්න මම පස්සේ පද්ම මාත්‍රිය කරනයි හැමදෙනාටම ඒ දැන් ඒ ලක්ෂණයි බොහොම බොහොම හොඳ බොහොම වටිනා භාවනා ක්‍රමයක් තමයි ඔබ වහන්සේ දේශනා කරේ. දැන් මම මම මෛත්‍රී භාවනාව වඩනවා. ඒ වඩන එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් එතන මක්කේ චේතනාවේ තියෙන්නේ මම හිතන්නේ දැන් මෙහෙම කිව්වොත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම ඉස්සර වෙලා මට තමයි මම නිදුක් වෙත්වා කියනවා. ඒ කියන ගමන් මට මම දැනගන්නවා මගේ තියෙන දුර්වලතා. මට ඉක්මනට තරහ යනවා රොම. එතකොට තරහ නැතික් වේවා. ඒ වගේ ඒ කියන්නේ තරහ නැති කර ගනිමින් කියන අදහසක් එතන ප්‍රතිපක්තියකුත් ලබා ගන්නවා. ඊළඟට කියනකොට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන මේ තේරම තියෙන්නේ නිවනේ. කියන්නේ සාමාන්‍ය කයක් පාවිච්චි කරන අපට නිදුක් නිරෝගී සුවපත් බව නෙමෙයි කියන්නේ දුක. නමුත් දුක නැති තැන තමයි නිවන. ඒකත් මම ප්‍රාර්ථනා කරන්නේ මට නිවන ප්‍රාර්ථනා කරගෙන අනිත් අයට ඒ විදිහටම ඒ නිවනම සැලසේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව චේතනාවේ තියෙන්නේ. එතකොට මේ මෙය ඔය මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ මෛත්‍රී භාවනාවට වඩා වෙනස්ද ස්වාමීන් වහන්සේ? අන්සරණයි. නෑ නෑ නෑ ඒක ඒකේ අර මං කිව්වේ ඒක ඒකේ වරදක් නෑ. ඒ කරන ක්‍රමේ වරදක් නෑ නේද? දැන් හැබැයි දැන් ගත්තොත් එහෙම දැන් දැන් මහා රාහුල වාද සූත්‍රය ගත්තොත් එහෙම එතන කියනවා මේ බුදුරජාණන් වහන්සේ අර ඒ විදිහට එතන සඳහන් කරන්නේ මට මෛත්‍රී කරන්න එහෙම එහෙම සඳහන් කරන්නේ හැබැයි තවතන් තියෙනවා ඔය ඔය කියන විදිහට ඒ කියන්නේ මම මට මෛත්‍රී කරනවා ඒ එතකොට ඒකේ කිසිම වරදක් නැහැ ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ එතන ඉතින් අර හැබැයි අර මං කිව්වේ දැන් දැන් පුරුදු කරලා තියනවා නම් කෙනෙක් මම නිරෝගී වෙත්වා ඊළඟට නිදුක් වෙත්වා ඒ වෙනස් වචන වලින් ඒක පුරුදු කරලා තියනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි ඒ වචන ටික පාවිච්චි කරන් අර සීමාවල් වලට ඒ කියන්නේ අර ගෙදර ඉන්න ඊට පස්සේ නගරේ ඊට පස්සේ පළාතේ අන්න ඒ ඒ කොහොම හරි මොකද මෛත්‍රී කියන එක බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හිත පතුරවන්න පුළුවන් එකක් හිත පතුරවන්න පුළුවන් එකක්. ඒතකොට මෛත්‍රිය හරහා අපි හිත පතුරවනවා. අර මොන වචන වලින් අපි කතා කරත් අවසානේ වෙන්නේ අර මම අපි මහත්යට අර ඉස්සෙල්ලා කතා කරා වගේ හිතේ ව්‍යාපාදය නැති වෙන එක නේද? ඒකෝර දැන් බලන්න දැන් ඒතර ඔය මෑණියොත් බලන්න ඒ විදිහට භාවනා කරගෙන දැන් මෑණියු පුරුදු කරගෙන යන විදිහට භාවනා කරගෙන යනකොට හිතේ ව්‍යාපාදයේ ප්‍රහීන වෙනවා නම් තරහා නැති වෙනවා නම් ඇත්තටම අපි හරියට මෛත්‍රී භාවනා කරොත් ව්‍යාපාදෝ සෝපයිසති තරහ නැති වෙනවා. ඒ කියන්නේ තරහ తాවකාලිකව අපේ හිතෙන් නැති වෙනවා ඉතින්. හැබැයි අනාගාමී වුණොත් නම් ඔක්කොම නැති වෙනවා නේද? නමුත් දැන් මෙතන මේ මෛත්‍රී භාවනාවේ තියෙන වටිනාකම තමයි අපි හරියට භාවනාව කරොත් එහෙම ව්‍යාපාදේ නැති වෙනවා. හැබැයි ඒක තමන් අර පුරුදු කරලා තියෙන වචන මොන විදියකින් හරි කමන්නේ අර මං කියපු සීමාවල් ඔස්සේ හිතලා බලන්න. එහෙනම් අර කියපු පොඩ්ඩක් වෙනසකට දැන් වෙනසකටත් එක්ක මට එහෙම දැන් ක්‍රම දෙකම ටිකක් කරලා බලන්න වරදක් නෑ දෙකම භාවනාවනේ නේද? <laughs> ඒතර බලන්න හිත කොයි පැත්තෙන්ද ටිකක් පහසුව හිතට සතුට සැලසීම සංසිඳීම ලැබෙන්නේ ප්‍රීතිය එහෙම ලැබෙන්නේ කියලා නේද? එහෙමයි. දැන් අපිට ඇත්තටම දැන් ඔතන තව කතාවක් කියන්න ඕන දැන් සතුටෙන් ඕන මේක කරන්න. දැන් නේද භාවනා කරන එක සතුට මේක ඇත්තම දැන් දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියලා නෑ මේ දුකෙන් කනසල්ලෙන් කාලය ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ නේද මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය ලෝකේ තියෙනවා ඒතර දුක නැති කරන මාර්ගයක් තියෙනවා දුක නැති කරපුවා ඉන්නවා ඒ නිසා සන්තෝෂයෙන් ඉන්න කියලා මොකද කාලාන්තරයක් අපිට මේක හම්බුනේ නැති නිසා එතකොට දැන් මෛත්‍රී භාවනා කරනකොට උනත් ඕන භාවනාවක් අපි කරනකොට අපිට සන්තෝෂයෙන් ඕන සතුටෙන් කැමැත්තෙන් ඕන ඒක කරන්න. එතකොට මේ දැන් මෙතනම ওই වචන මං හිතන්නේ දැන් මහරවහලෝ වාද සූත්‍රයේ ගත්තොත් එතන වචන අඩු කරන්න හේතුව තමයි ඒ ඔය මේ හේතුව තමයි මේ එතකොට හිත හිත බාහිරට යොමු වීම ඉතාම අඩුයි නේද? දැන් අපි හිතමු දැන් මට සුවපත් වේවා කියලා හිතනකොට මගේ වෙන දේවල් ඔස්සේ යන්නත් පුළුවන් හිතට නේද? ඊළඟට අපේ අහිතවත් කෙනාට හිතනකොට සමහරට දේශය ඇති වෙලා දේශය ඔස්සේ හිත යන් දුවන්නත් පුළුවන් නේද? දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි අර මේ සියලුම සත්‍යෝ කියලා හැමෝටම හිතනකොට ඉක්මනින්ම අපිට හිතේ සමාධිය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. බොහොම පිංච රසයි. හොඳයි හොඳයි. ඒක. ඒක හරි. නැහැ අනිත් මාත්‍යයට පුළුවන් යොමු වෙන්න. සිරුන් සර්ණයි ගරු සමින්නාංශයට සියලුනාකින් අවසරයි. සමින්නාංශ සමින්නාංශේ භාවනා කරනකොට ඒ මොහොතේ හිතන ගමන් ඒක දකින්න කියලා කිව්වේ සමින්නාංශ ඒක කොහොමද අපි ප්‍රගුණ කළ යුත්තේ? ඒ කියන්නේ මොහොතේ හිතන ගමන් ඒක නිමිත් ඒ විදිහට මනසින් මේ මොහොතේ අය සෝපත් වෙන බව දකින්න එකද සාකරව කරන ඔව් ඔව් මහත්තයා කියන්නේ මේ දැන් අපි දැන් ඉස්සලා වචනේ ඉන්නේ මම දැන් වත් දැන් අපි හිතමුකෝ දැන් gedare ඉන්න සියලු සත්‍යයකම අපිට අරමුණු වෙන විදිහක් තියෙනවනේ නේද හිතට නිකන් ඒක වැටහෙන ස්වභාවයක් තියෙනවනේ හිතට ඒක අල්ලගන්න ස්වභාවයක් තියෙනවනේ අන්නේ ස්වභාවය හිතෙන් හිතනවා මේ gedare ඉන්න සියලු සත්ත්ව. ඒතොර ඒක අපිට අරමුණු වෙන වෙන විදිහක් තියෙනවා. ඒක දකින්න පුළුවන් හිතේ. නේද? ඒක හිත අල්ලගන්න ස්වභාවයක් තියෙන. අන්නේ ස්වභාවයට සෝපත් වේවා නිරුත් වේවා නිරෝධිලා මානසිකව හිතනවා. නේද? මානසිකව හිමීට හිතනවා. එහෙම තමයි ඒක කරන්න අවශ්‍ය. හැබැයි දැන් අර එහෙම එකක් තාම Tamanට තේරෙන්නේ නැත්නම් මේක කොයි විදිහටද සතු කොහොමද, gedara කොහොමද එහෙම තේරෙන්නේ නැත්නම් ටිකක් වචනෙන් පුරුදු කරත් වරදක් නෑ මූලිකව නේද? ටිකක් හිතට අහු වෙනකන් වචනෙන් පොඩ්ඩක් පුරුදු කරනවා මේ නිවසේ ඉන්න සියලු සත්‍යෝ. නිවසේ ඉන්න සියලුම සත්‍යෝ ශෝකත් වේවා නිරුක් වේවා නිරෝධ වේවා කියලා හිතනවා. නේද? මේ එතකොට අර එතකොට හිතට අහු වෙන විදිහක් තියෙනවනේ හිතට වැටෙන විදිහක් තියෙනවා අන්න ඒ ඒක තමයි එතන තේරුම් ගන්න ඕන දේ ඊළඟ එක ප්‍රශ්නයක් කරගන්න එපා දැන් අනිත් පැයට කියන්න දැන් මෙතන ප්‍රශ්නයක් කරගන්න එපා අර දැන් මම මටමයි කරන්නේ නැතුව හිතවත් අහිතවත් ඒ ඒ කොටස් ටික අපි මෙතන අයින් කරලා තියෙන්නේ ඉක්මනින්ම හිතේ සමාධිය ඇති කර ගැනීම පහසුව පිණිස සඳහා. එතකොට ඉක්මනින්ම හිතේ සමාධිමත් භාවය ඇති වෙන එක ප්‍රායෝගිකව අපිට කියන්න පුළුවන් දෙයක්. ඒතර අපේ මහත්තයා මේක තේරුම් ගන්න දන්නේ නැහැ දැන්. එහෙම තමයි හොඳයි කරමු. හරි. හොඳයි අනිත් කල්යනා මිත්‍රයන්ට පුළුවන් ප්‍රශ්න වලින් යොමු වෙන්න. සර්වසම්මා ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවේදී අපි විශේෂ අවස්ථාවක් හේතු විමුක්තිය මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. බොහොම පිං තිරුවන් සරණයි. ඔව් ඒකද චේතෝ විමුක්තිය කියලා කියනවා මේ දැන් ඇත්තටම දැන් ගත්තොත් එහෙම දැන් මෛත්‍රියෙන් බුදුරණවහන්සේ කියන ව්‍යාපාදේ තමයි දුර වෙන්නේ. එතකොට ඇත්තටම මෛත්‍රිය එතකොට චේතෝ විමුක්ති වෙනවා නේද? ව්‍යාපාදයෙන් හිත විමුක්ති වෙනවා. ව්‍යාපාදයෙන් හිත විමුක්තිය. එතකොට මෙත්තායි වික්‍රේ චේතෝ විමුක්තිය නේද? මේක තමයි එතන අදහස. ඒ කියන්නේ ව්‍යාපාදයෙන් හිත විමුක්ත වෙනවා. ඊළඟට අනිත් කොටස තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම එන්න ඕනේ. එතකොට අපි හරියට හතරම කරොත් මෛත්‍රී භාවනාව සහ මුදිතා භාවනාව කරුණා භාවනාව උපේක්ඛා භාවනාව කරොත් අපිට ධ්‍යාන ලැබෙනවා චතුත්ථ ධ්‍යානයේට හිතපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා එතකොට අර සම්පූර්ණ දැන් ව්‍යාපාදේ කිව්වම දැන් අපිට තරහ යන එක එකක් නේද දැන් ව්‍යාපාදේ තියෙන ස්වરૂප කීපයක් එකක් තමයි තරහ දැන් මෛත්‍රියදී වෙන්නේ තරහ යන එක නැති වෙන හැබැයි ඊර්ෂ්‍යා කරන එකත් තරහට සම්බන්ධ එකක් නේද ඒතොර ඊර්ෂ්‍යා කරන එක නැති වෙනවා මුදිතා භාවනාව කරන්න වෙනවා. ඒතොර හිංසා කරන එක තවත් කොටසක් තරහේ නේද? එහෙනම් මේ හිංසාව නැති වෙන්න නම් කරුණා භාවනාව කරන්න ඕනේ. එතකොට පටිගය ගැටෙන එක නේද? වචන කියනකොට අපි වචන කියනවා. අනිනකොට අපි බනිනවා. අන්න ඒක ගැටීම නැති වෙන්න නම් හිතේ උපේක්ෂාව ඇති වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ හතරම කරාන් පස්සේ මොකද වෙන්නේ ව්‍යාපා සම්පූර්ණම අර ව්‍යාපාද කියන නීවරණය හිත විමුක්ත වෙනවා නේද ව්‍යාපාද හිත විමුක්ත වීම තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තම අපිට නිවන දක්වාම දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් ධ්‍යාන සිතක් ලැබුණාන් පස්සේ අපිට පුළුවන් ඒ හරහා පටිසමුපාදයට හිත යොමු කරන්න. ඉතින් පටිසමුපාදේ හරහා පුළුවන් චතුරාර්ය සත්‍යයට සලායතන වලට නේද? යොමු කළා ඉතින් නිවනටම මේක විමුක්ත කරගන්න පුළුවන්. ඒ අදහස තමයි එතන චේතෝ විමුක්තිය කියන එකේ නියම අදහස. බොහොම පින් ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි තවත් කල්‍යාණ මිත්‍රන් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න සේනමාත්ම තෙරුවන් සරණයි සම්මාසිතා හොඳින් මෛත්‍රී භාවනාව සිතා හොඳින් පැහැදිලි කරලා දුන්නා. සම්මාසී මෛත්‍රී භාවනාවේදී මේ සමහර තැන්වල මම අහලා තියෙනවා මේ මම ගැන මෛත්‍රී කිරීමේදී ලෝභය කියන එක මතුවෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් සුබ සන්නයි ඒක හොඳ ප්‍රශ්නයක් මම ඒකේ මගේ දැන් පෞද්ගලික අදහසක් කියන්නම් දැන් මෛත්‍රියේදී අපි කරන්න ඇත්තටම මේක ඇත්තටම මගේ පෞද්ගලික අදහසක් මෛත්‍රියේදී අපි කරන්නේ මහත්ත හිත බාහිරට යවලා ආපහු එක තැනකට ගන්නවා ඒ කියන්නේ දැන් හිත අපි ගෙදර ඉන්න සියලු සත්‍යයන්ට යොමු කරා ඊට පස්සේ පලාතේ ඉන්න අයට ලෝකේ ඉන්න අයට එහෙම එහෙම දසදහසක් වල ඉන්න සියලු සත්‍යයන්ට යොමු කරලා අවසානයේ හිත සමාධිගත කරනවා. ඒ කියන්නේ හිත බාහිරට යවලා අවසානයේ හිත සමාධිගත වෙනවා. එතකොට දැන් මේ මහත්ය කිව්වේ දැන් අපි පුද්ගලයෝ ගැන හිතනවා. දැන් අරම ඉස්සලක් කිව්වනේ. දැන් අපි තරහා තියෙන කෙනෙක් ගැන හිතනවා මේ මාගේ වෛර වෛර ඇතිගෙන අසුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතනකොට හැබැයි එයාත් එක තියෙන තරහ වැඩි වුණොත් එම එයාගේ අපිට මතක් වෙනවා නේද? ඒ මනුස්සයා මට මෙහෙම කිව්වා මම මෙහෙම ඒ මනුස්සයාට කරා ඒ මනුස්සයා ඇයි මට එහෙම කතා කරේ එහෙම කරන්න හොඳ නෑ මම ආයෙ කතා කරන්නේ මම කවදා සමහර විට අර හිතේ දේශය ආපහු වැඩි වෙනවා වෙන්න පුළුවන් හැබැයි එහෙම වැඩි වෙනකොට ආපහු මයික් වැඩිපුර කරන්නත් පුළුවන් ඒකත් හොඳයි ඒකෙත් කිසිම වරදක් නෑ හැබැයි අර මේ දැන් මෙතන අපි මේ මේ මහා රාහුලවාද සූත්‍රයේ කියනවා බුදුනාගාශර මේ හිත පතුරන විදිය නේද? ඇත්තටම මේ ක්‍රමය ඊටාම සාර්ථකයි. මෙතන ඒ කියන්නේ සාර්ථකයි අර වැඩිපුර හිත බාහිරට යොමු වෙන්නේ නැහැ. නේද? හැබැයි අපිට මූලිකව දැන් මූලිකව අද අපි මෛත්‍රී භාවනාව කරනවා නම් අද පටන් ගන්න කෙනෙක් නම් කමන්නේ කරාට නේද? මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. මාගේ දෙමව්පියෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඊළඟට මාගේ ගුරුවරු, මාගේ හිතවත් අය, මාගේ අහිතවත් අය, මාගේ මැදිහත් අය හැබැයි එහෙම කොහොම හිතවත් මහත්තයා මේ එන්න වෙනව අවසානයේ මෙන්න මේ හිත පතුරන තැනට එන්න වෙනවා. ඒ කියන්නේ ඒක ඒ වගේ කිසිම වරදක් නෑ. දැන් බලන්න මම ඒක අර අපේ රමෑරියන්ටත් මම ඉස්සලා මතක් කරේ. ඒ ක්‍රම දෙකටම කරලා බලන්න. ඒකේ වරදක් නෑ. හැබැයි කොහොම හරි කරලා අවසානයේ මම කියන තැනට එන්න වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ හිතන් දෙනවා මේ ගෙදර ඉන්න සියලුම සත්‍යෝ. ඒ තමන් සුවපත් වේවා, නිරුක් වේවා නැත්තම් වෙන විද්‍යකින් වෙන වචන යොදාගෙන ඒක හිතවර ඒක කිසිම ප්‍රශ්නයක් ඒතර ඒ වගේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර මහත්ය කියපු එහෙම ප්‍රශ්නකුත් තියෙනවා තියෙනවා ඇත්තට මේ කියන්නේ දැන් සමහර විට අපි අපේ වෛරකාර කෙනා ගැන නැත්නම් මම ගැන හිතනකොට මට සමහර විට මං ගැන සිතුවිලි එන්න තියෙන තියෙන. ඒතර භාවනාවෙන් හිත එළියට යන්නත් ඉඩ තියෙනවා එතන නේද? එහෙම එක්කුත් තියෙනවා. හැබැයි අපි මතක් කරගන්න ඕන දේ තමයි මෛත්‍රී භාවනාවේදී වෙන්නේ හිත බාහිරට යොමු කළා තමයි අවසානයේ හිත සමාධිමත් වෙන්නේ කියන එක. ඉතින් ඔය ඔය ක්‍රමවල ඔය කතා කරන දේවල් කිසිම වරදක් කියන්න නැහැ. ඔව්. හොඳයි මහත්තයා. ඒක සරලයි. හරි. සරුවන් සරණස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. භාවනාව කරගෙන යනකොට යම් කිසි අවස්ථාවක හිත කැඩිලා විසිරුණොත් අනේ අපරාධේ ආපහු දැන් පටන් ගන්න ඕනි කියලා හිතනවා. එහෙම හිතන එක අකුසල කර්මයක්ද? ඒක හොඳ නැද්ද? නැවත මුලින් ඉඳලා පටන් අරගෙන යන්න ඕනේද? ස්වාමීන් වහන්සේ කරුණාකරලා මට පැහැදිලි කර දෙන්න. ඔව් ඒක මේ මුලින්ම කියන්න ඕනේ ඒක අකුසලයක් නෙවෙයි. ඒක තමයි ඒක හොඳ දෙයක්. <laughs> ඒක හොඳ දෙයක්. මොකද දැන් බලන්න අපි සාමාන්‍ය භාවනා කරන්නේ නැති වෙලාවට අපි දන්නේ නැහැ අපේ හිත පිට විසිරුණා කියලා නේද? අපේ හිත අපි පිටට ගියා කියලා අපි දන්නේ නැහැ. නේද? අපි කතා කර කර ඉන්නේ මොනවාද කියන්නේ මොනවාද කියලා කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි අපි භාවනාවට ඉඳගත්තුම අපි මෛත්‍රී භාවනාවට දැන් ඉඳගත්තා. ඉඳගෙන දැන් ඔන්න මෛත්‍රී කරගෙන යනකොට අමතක වුණා. මෛත්‍රිය අමතක වුණා. ඊට පස්සේ අපි වෙන දෙයක් ගැන හිත හිත යනවා. දැන් සමහර විට මෙහෙම එකක් වෙන්න පුළුවන්. දැන් අපි අකුසලයක් හැටින දෙයක් ගැන හිත හිත හිටියොත් ඔන්න අකුසල වෙන්න පුළුවන්. නේද? <laughs> අනිවාර්යෙන් අකුසලයක් වෙනවා. ඉතින් නමුත් ඒක ගැන පසුතැවෙන්න කිසිම හේතුවක් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සිහිය දැන් මෙතන තියෙන වැදගත්කම තමයි භාවනා කර කර ඉන්නකොට හිත පිටට ගියොත් එහෙම සිහිය ලැබෙනවා. මම භාවනා කරගෙන හිටියේ. මම මේ මේව ලෝකේ ගැන හිත හිත ඉන්න මේව ගැන හිත හිත ඉන්න නෙවෙයි ඉඳගත්තේ මෛත්‍රී කරන්න. එහෙනම් ආපහු කරන්න තියෙන්නේ කිසිම පසුතැවීමක් කිසිම පසුබට වීමක් වෙන්නේ නැතුව ආපහු මුල් තත්ත්වයට ඇවිල්ලා ආපහු මුල ඉඳලම භාවනාව පටන් ගන්න. අර මම මුලින් මතක් කරා වගේ අර මුල් පියවරේ ඉඳලම ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් යන්න ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක් අර හැම වෙලාවෙම අපි ඒකේ සම්බන්ධතාවය තියාගන්න ඕනේ කියන්නේ. ගෙදර ඉඳලා නගරයට මෛත්‍රී වෙනකොට ඒ හිතේ සම්බන්ධතාවය තියාගන්න ඕන. ඊළඟට නගරේ ඉඳලා පළාතට යනකොට ඊළඟට මේ රටට යනකොට අර හැම සිතුවිල්ල මේ හැම මාරු වෙන තැනකදීම හිතේ සම්බන්ධතාවයේ සිහිය තියෙනවා නම් ඊටාම වේගෙන් භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි අපිට එහෙම වෙන්නේ නැහැ. අපි භාවනාවට ඉඳගත්තට අපිට ඔන්න ලෝකේ ගැන අපේ බාහිර දේවල් වලට අපි හිත දුවනවා. මොකද දුරංගමගේ එක කරන්නේ නේද? හිත බොහෝ දුර යනවනේ. නමුත් යම් වෙලාවක සිහිය ලැබෙනවා මම මේ භාවනා කර කර හිටිය ආපහු භාවනාවට එන්න ඕනේ කියලා. එතකොට මොකද අර හිතපුව ඔක්කොම අමතක කරන්න. ඒ වෙලාවට හිතන්න මම දැන් ආය අතීතය ගැන හිතන්නේ අනාගතය ගැන මට වැඩකුත් නැහැ. වර්තමානයේ මම ආපහු මේ භාවනාවට හිත තියාගන්නවා කියලා වර්තමාන තත්ත්වෙට හිත ගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට මම නැවතත් අහන්නේ අපි මුල සිට නැවත පටන් ගත යුතුද නැත්නම් මේ සිත කැඩුණු තැන සිට ආපහු නැවත පටන් ගත යුතුද කියලා. ඔව් ඔව් එතකොට දැන් බලන්න දැන් දැන් හිත විසිරුණු තැන ආපහු හිත ආවොත් දැන් Tamanta සිහිය තියෙනවා නම් මගේ මම මෙතෙන් එනකම් භාවනාවට ආවා මම දැන් නගරේ කියන සංස්කෘතියට එනකම් භාවනාවට ආව දැන් මගේ හිත පිට ගියා ආපහු බලන්න එතන ඉඳලා යන්න පුළුවන් දෙ කියලා ඉස්සරහට එහෙම නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි එතන ඉඳලා යන්න අමාරු නම් ආපහු මුල් පිර කියවලාම හරි ඒක ඒක ඒක ප්‍රායෝගිකවම කරලා බලන්න පහසු විදිහ එතකොට එතකොට අහු වෙනවා පහසු ක්‍රමය නේද අන්න ඒ පහසු ක්‍රමයට පුරුදු කරන්න ඔව් බොහෝම පින් ස්වාමීන් වහන්සේ හොඳින් අවබෝධ වුණා. පෙරුවන් සරණයි. හොඳයි පෙරුවන් සරණයි. හොඳයි කල්යනා මිත්‍රයන් තව අපිට කෙටි වේලාවක් තියෙන සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන විමසීමක් කරන්න අවස්ථාවක් තියෙනවා සෙබොන් සර්ණයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ මෛත්‍රී භාවනාව කරන්නේ මේක සමත භාවනාවක් හැටියටද එහෙම නැත්නම් මේක විපස්සනා භාවනාවක් හැටියටද කියලා පොඩ්ඩක් විස්තර කරනවා නම් බොහොම පිං සර්වන් සර්ණ. ඔව් ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් මහත්තයා මේ අපි දැන් අපි දැන් මේ ක්‍රමයට යනකොට නම් අපිට අනිවාර්යෙන් මේක සමත ඒ කියන්නේ හිතේ සමාධිය ඇති කරගන්න තමයි යන්නේ. නේද? හිතේ සමාධියක් ඇති කරගන්න යන නිසා මේක සමත භාවනාවකට තමයි අයිති වෙන්නේ. ඉතින් අපිට මේ සමාධිය ප්‍රයෝගී කරගට ඊට පස්සේ විපස්සනාව දක්වා නේද නිර්වාණය දක්වා ඒ පැත්තට යන්න තමයි. එතකොට ඒක දැන් සමාධියෙන් පස්සේදී මේක ඇත්තට වෙනස් වෙනවා. හැබැයි දැන් අපි සමත කියන කොටසේ තමයි ඉන්නේ මහත්තයා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක තමයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව අර පුළුවන් නම් අර වචන අපි ගොඩක් භාවිතා කරන එක අඩු කරගන්න කියලා ඒ වචන භාවිතා කරන අඩු කරන්නේත් අපි අත්‍තරම විශේෂයෙන්ම මේ සමතයක් කියන්නේ වචන වැඩි වෙන්න වැඩි වෙන්න අර විසිරීම වැඩි වගේ හිතෙන හින්දා කියලා හිතනවා එහෙම හිතුවොත් නෙවෙයිද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හරියටම හරි. ඒකම තමයි අදහස. ඒකම තමයි ඒකම තමයි අදහස. මොකද එතකොට අපිට ඉක්මනින්ම දැන් ඒක තැනක දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම කියලා තියෙනවා නේද මහත්තයා දැන් මට සුවපත් වේවා ඊළඟට හිතවත් ඒ වගේ කියන කියලා අවසානයේ එනවා අන්න අර ඔය ඔය කියන්නේ හිත පතුරවන තැන තේනවා ඒ හිත දැන් මේ හිත පතුරවන කොටසින් තමයි සමාධිය කියන කියන මෛත්‍රී සමාධියට ඉක්මනින්ම යන්න පුළුවන් ඒතකොට ඒ නිසා තමයි ඇත්තටම අර වචන වැඩිපුර හිතරේ මාඩු කරලා තියෙන හැබැයි දැන් අර දැන් මුලින් සියලු සත්‍යෝ කියනකොට අපිට තේරුම් ගන්න වෙනවා උස ශරීර තියන අය නේද? එහෙම කියනවනේ උස ශරීර අය, දීර්ඝ අය, দূරේවා, සම්තිකේවා නේද? ළඟ ඉන්න අය, දුර ඉන්න අය. ඊළඟට ඒ කියන්නේ එතකොට අපිට ඔක්කොම අර හැබැයි අවසානයේ එහෙම වචන වලින් අපි විවිධ විවිධ විදිහට ඒක කතා කරන්නේ මේ සියලු සත්‍යෝ කියන එක අවබෝධ කරගන්න. එතකොට සියලු සත්‍යෝ කියන එක අවබෝධ කරගත්තාන් පස්සේ හිත අර සියලු සත්‍යෝ කියන එක ඔස්සේ පසු මේ හිත දිගට පසුරෝගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒක ඇත්තටම මේ මහත්ය කියපෙන් හරි. හොඳයි කොහොම කියනවා වෙනස් මට යම් කිසි විදිහකින් වැටහීමක් තිබුණා. ඇත්තම සූත්‍ර පිටකේ ගත්තාම හුඟක් වෙලාවට තමාට මෛත්‍රී කරන කොටස් වගේ දේවල් අඩංගු නැති බවත් පසු කාලීනව ආචාර්ය මත අනුවත් ඒක ආචාර්යවරුන් යටතේ භාවනාව හදාරනකොටත් මේක ඒ ආකාරයෙන් තවදුරටත් වැඩි දියුණු වෙච්ච බවත් එහෙම හිතන එක නිවැරදි සාමාන්‍යස ඒක හරි ඒක හරි ඒක හරි හැබැයි දැන් මේ ඒක හරි මොකද හැබැයි දැන් අපි ඒකේ වරදකුත් නෑ මොකද වරදක් නෑ කියලා අපිට කියන්න පුළුවන් අර හිත මේ මේ බාහිරට යවන්න වෙනවනේ කොහොමද නේද මාත්‍රේ ඒක හරිය නේද අපේ ජයන්ත මහත්තයා නේද මේ කතා කරන්නේ එහෙමයි සාරා ඔව් ඔව් එතකොට දැන් ජයන්ත මහත්තයා තේරලා කියන්නේ නේද අපි හිත කොහොමද එළියට යවන තම අවසාන සමාධි කරන එතකොට හැබැයි කොහොම හරි නැදදී එනවනම් අර මේ අර හිත පතුරන තැනට එතකොට මාර්ගය බුදුරන් වහන්සේ සූත්‍රවලදී අදහස් කරන තැනට එනවා නේද එහෙම නේද එහෙමයි සාරා එහෙමයි ඔව් හැබැයි මං හිතනවා අපිට ඉතා පහසුයි මේක හරි පහසුයි දැන්. දැන් ගොඩක් අයට වෙලා සමහරවල්ලාට එපා වෙනවනේ මේ අනිත් අය ගැන හිතේ ඉන්න රටේ නේද? ඒතර මේගොල්ලෝ හිතනවානේ අපි මේ මොකටද මේ මේ වෙන වෙන ඒ එහෙමත් හිතනවානේ සමහර අය. ඒතර එපා වෙනවා මේ ඕනවට වැඩි විස්තර තියනවා. ඕනවට වැඩිය මේක හිතන්න තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අර මේක දෛනිකව හැම වෙලාවෙම පුරුදු කරන්න පුළුවන් විදිය තමයි ලේසිම විදිය තමයි සියලු සත්‍යෝ කියන. ඒතර ඔක්කොම අහු වෙනවා. නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට මේ සපොදු ඒක ප්‍රඥප්තියක් හැටියට නිකන් අර ඒක ඒක පොදුවේ බලන එක තමයි ඒක සම්මුතියක් දැන් ඇත්ත කතා කරොත් ඔක සම්මුතියක් විතරයි නේද හැබැයි සම්මුතියෙන් අපි ළඟා කරගන්නේ සමාධිය සමාධිය අපිට වැදගත් අපි එකන්ට යන්න තමයි මේ මේ දේවල් පාවිච්චි කරන්නේ නේද එහෙමයි සමනත් ඒක අර මං කිව්වේ අපේ අපේ දැන් ගොඩක් මේ පින්වත් පිරිස ඒ විවිධ විදිහට භාවනා පුරුදු කරාට මම මේ අද කියපු කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා බොහොම කාර්මිකව මතක් කරනවා ඒ පුරුදු විදිහේ කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. වචන ඒවා වෙනස් කරන්නත් එපා. ඒ විදිහට කරන්න හැබැයි අර අද මං කියලා දුන්න කොටස අනිවාර්යයෙන්ම වෙනසකට කරලා බලන්න. එතකොට අපේ පරණ භාවනා කරන අපේ පින්නතුලා ඉන්නවා නම් කාලයක් පුරුදු කරන අය ඉන්නවා නම් මේ මේ ක්‍රමයේ ටිකක් කරලා බලන්න. ඊට පස්සේ වෙනසක් තියෙනවා අපි ඊළඟ වෙලාවේ අපි එතකොට කතා කරමු නේද? එහෙම හොඳයි නේද මහත්තයා? හොඳයි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ඔව් ඔව්. හොඳයි තවත් කල්යන්න ප්‍රශ්න තියෙනවා එකතු වෙන්න තේරුවන් සරණයි. සමා වෙන්න මට මේකට දෙයක් එකතු කරන්න මම කැමති වුණා මොකද මේ මම ගෙනාපු ප්‍රශ්නේ නිසා මේ මම කියන එක එතකොට නමුත් මෙතන මම කියනකොට මෙතන තියෙන පංච උපාදානස්කන්ධයක් නේ එතකොට මම අනිත් අය දිහා බලන්නේ ලෝකයා කියනකොටත් පොඩි සතත් ලොකු සතත් කියනකොට මගේ චේතනාව තුළ මගේ සිත් මගේ භාවනාව තුළ තියෙනවා නම් මේ සීරම කතා කරන්නේ පංච උපාදානස්කන්ධ ටිකක් නේ කැරකෙන පංච උපාදානස්කන්ධ ටිකක් නේද කියලා මම මම කිව්වත් එතකොට මෙතනින් ඒක විසිරලා යන නිසා මම ඊගාවට මට හිතෙන මම භාවනා කරගෙන අවුරුදු ගණනක් තිස්සේ එතකොට මට පේනවා දැන් මගේ ළඟට මට කිසි කෙනෙක් ඒ කරන වෙලාවට කිසි කෙනෙක් සමග මගේ දෙයක් එන්නේ නැහැ ඒ බේරියකෙන් නැති වෙන එහෙම කෙනෙක් මට හිරිහැරයක් කරලා නම් මම ඒකත් දකින්නේ අතලෝ දහමනේ ඔතන තියෙන්නේ. ඊට වැඩි දෙයක් නැහැනේ. ඒක කියන්නේ නැවිලා පේනවා මේක අතලෝ දහමක් තියෙන තැන කියලා. එතකොට එනවා අර තමන්ගේම දරුවෙකුට ඔය ඒගොල්ල ඒ ඒ පංච උපාදානස්කන්ධයත් සමග මම හැසිරෙන්න ඇතිනේ ඒකටත් හේතුවක් ඇතිනේ කියලා මේ මෙච්චර විශාල ගොඩක් මේ භාවනාව තුළ ඇතුල් වෙනවා ඒ ඒකයි මට එකතු කරන්න ඕනකම තියෙන්නේ. එතකොට මේ විශාල අනුකම්පාවක් සානුකම්පාවක් ඇති වෙලා ඒ ඒක උඩම තමයි ඒ අයටත් මට වගේම නිවන සාක්ෂාත් වේවා කියන එක තමයි එතනින් මම කියන එකෙන් මම මේ මම ඉන්න නිසා නෙවෙයි මම මම තියෙන නිසා නෙවෙයි ඒ මගේ ප්‍රාර්ථනාවේ ඒ ඒ චේතනාවේ තියෙන ඒ කොටස. ඒක වන්තරණයි. ඔව් ඒක ඒක බොම්ම හොඳයි නේද? ඒක මෑණියන්ගේ අත්දැකීම බොම්ම හොඳයි. හැබැයි හැබැයි මෙතන පොඩි දෙයක් තියෙනවා දැන් අපි මෛත්‍රී දැන් මෛත්‍රී භාවනාවේදී අපිට සම්මුතිය අවශ්‍යයි. එහෙම නේද දැන් තමයි සම්මුතිය අපිට සම්මුතිය විදිහට අපිට හිතන්න වෙනවා. හැබැයි ඒ සම්මුති විදිහට අපි හිතලා අවසානයේ අර මෑණියෝ කියපු තැනට අපි එනවා. ඒ කියන්නේ පංචස්කන්ධය අතාරින තැනට තමයි එන්නේ. හැබැයි ඉස්සෙල්ලා අපිට පංචස්කන්ධය නේද? සම්මුතිය ගැන අවබෝධයක් කරගන්න මේ මේ ක්‍රමේ මෛත්‍රී භාවනාවේදී අපිට ඒක අවශ්‍ය වෙනවා. ඒක වරදක් නෑ. බොහොම පිටසන්නස්ස තවත් අපිට ප්‍රශ්නයකට හෝ දෙකකට යන්න පුළුවන් අදහසක් දක්වන්න. ඔව්. ප්‍රසන්න මහත්මයා ඔබතුමා ඔව් කාටද පුළුවන් එකතු වෙනවා වදිනවා පද්මසිරි මහත්මයා පද්මසිරි මහත්මයා කරුණා කරලා මයික් එකට කිට්ටු වෙන්න අපිට ඇහෙන්නේ පොඩ්ඩක් කිට්ටු වෙන්න තව ටිකක් හොඳයි සරුවන් සර්ණයි එහෙනම් බොහොම හිතින් ඇහෙන පොඩ්ඩක් එන උස්සනින් පොඩ්ඩක් කතා කරන්න සරුවන් සර්ණයි සරුවන් සර්ණයි ගස්වාමීන් වහන්සේ මයික්ේ වදිනකොට අපේ සංස්ථානයේ මුලින්ම මයික් නිශ්චිත වදාගෙන නේද මෙච්චර පසුවන්නේ අදහසක් සංස්කෘතික ස්වභාවයෙන් අපේ දුක්නෝචවලක් අපි වගේ අය රැකෙනයක් නැහැ. නිකම් මෛත්‍රී කියන සිතුවිල්ල මෛත්‍රී කියන හැඟීම අපේ සිිතේ චන්ත්‍ර කරගෙන මේ මෛත්‍රිය වදාගෙන තමයි මෛත්‍රී මෛත්‍රිය පතුරන් දෙන්නේ කියන අදහස මත ඇතිවෙනවා. මේක ධම්මිකම් කියපුවා. ඔව් ඒකත් හරි මහත්තයා ඒක ඒක හරි නේද ඒක ඒකත් හරි ඉතින් මෛත්‍රී කියන එක අපි අවබෝධ කරන්න ඕන නේද? දැන් මෛත්‍රී කියලා කියන්නේ මිත්‍ර බව දැන් අර මම මුලින් මතක් කරානේ නේද? අයික හරියට අර අම්මා කෙනෙක් එදවසේ ඉපදිච්ච දරුවෙක් කෙනෙහි බලනවා විදිහට තමයි අපි මුල් ලෝකෙදී දිහාටම බලන්න ඕන. දැන් දැන් ඇත්තටම කියනවා දැන් තමන් දැන් එක්තැනක එක තැනක බුදුරන් වහන්සේ දේශනා කරනවා අපේ අපේ හිතේ මෛත්‍රී තියෙනවා නම් නේද? අපි මෛත්‍රී සහගත වචන කතා කරනවා නම් අපි මෛත්‍රී සහගත ක්‍රියාවන් කරනවා නම් මෛත්‍රී සහගත සිතුවිලි කරනවා නම් අපි මෛත්‍රියෙන් ඉන්නේ නේද? ඒතර ඇත්තටම අපිට ඒ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ මම සුවපත් වේවා නිරුපයෝගී කියලා 아무තෙන් හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ ඇත්තටම මම සුවපත් වෙලා ඉන්නේ නේද? එතකොට දැන් මම සුවපත් වෙලා නිසා මගේ වචනත් සුවපත් විදියට තමයි එළියට යන්නේ. ඒතර මම සුවපත් නිසා මගේ කායික ක්‍රියාවලුත් සුවපත් විදියට මෛත්‍රී සහගතව තමයි එළියට පිට වෙන්නේ නේ. එතකොට චේතනාවත් එහෙම. හැබැයි ওই මහත්ය කියපු විදිහට ඒක අපිට තේරුම් කර ගැනීම සඳහා අර විදිහට මූලික පුහුණුවක් ඒක අවශ්‍ය. ඒ නිසා තමයි මම අර නැවතත් කියන්නේ අර ඒක කිසිම වරදක් නෑ. හැබැයි අපි මෛත්‍රිය තේරුම් කරගන්න ඕන කොයි විදිහකටද කියලා අර ඒ දවසේ ඉපදුණු දරුවෙක් දිහා අම්මා කෙනෙක් බලන ආකාරයෙන් තමයි අපි සියලුම කෙනා සියලුම අය කෙරෙහි උස් පහත්කම් නැතුව හිතවත්කම් අහිතවත්කම් මැදහත්කම් මොනක්වත් නැතුව සීලව සත්‍යෝ කෙරෙහි ඒ විදිහට දකින්න පුළුවන් නම් වේදනක්. ඒක තමයි මෛත්‍රියේ නියම පරමාර්ථය කියන එක සඳහන් කරනවා. ඒ වගේම පොඩි දෙයක් මතක් කරන්න ඕන බුදුරජාණන් වහන්සේක උපමාවක් කියනවා මේ මෛත්‍රිය ගැන. මේ දැන් යම් පුද්ගලෙක් ඉන්නවා මෛත්‍රී භාවනාව කරන. නැත්නම් යම් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඉන්නවා. ඒතර මේ ශ්‍රාවකයා දරුණු පුද්ගලෝ දෙන්නේ කල්ලා ගන්නවා. දරුවෝ පුද්ගලයෝ වෙන්න අල්ලගෙන මොකද කරන්නේ? මෙයාව මේසික තියලා ගැට ගන්නවා. ගැට ගහලා මොකද කරන්නේ? විශාල කියතක් අරගෙන මෙයාගේ කඳ වෙන් කරන්න යනවා. දැන් කියනවා දැන් මෙයා කඳ වෙන් කරනවා. දැන් මෙයා පැතිගෙන බයි කලබල වෙලා දේශය ඇති කරගන්නවා. තරහ ඇති කරගන්නවා. තරහ ඇති කරගත්තන් පස්සේ මොකද වෙන්නේ? අර බලවත් පුද්ගලයෝ වෙන්න මෙයාගේ කඳ වෙන් කරනවා. එයා මරණයටපත් කරනවා. බුදුරාණන් වහන්සේ කියනවා මේ ශා วก යා මගේ ශා วก ෙක් නෙවෙයි කියලා. නේද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශ්‍රාවකයා මගේ ශ්‍රාවකෙක් නෙවෙයි. මගේ ශ්‍රාවකයන් නම් කොහොමද වෙන්න ඕන? ඒ බලවත් පුද්ගලයෝ දෙන්න මේ කඳ වෙන් කරන අතරෙදී එයා කෙරෙහිවත් දේශයක් ඇති කරගන්න එපා කියනවා. අන්න එයා කෙරෙහි දේශයක් ඇති කරගන්නේ නැත්නම් මෙන්න මේගොල්ලෝ තමයි මගේ ශ්‍රාවකයෝ කියන එක කියන. එතකොට මෛත්‍රියේදී අර අර මුලින් කිව්ව දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒක මෛත්‍රී කියනකොට තේරුම් කරගන්න අර අම්ම කෙනෙක් තමන්ගේ දරුවා දිහා බලන ආකාරයේ විදියට සියලුම සියලුම සත්‍යෝ කෙරෙහි බලන්න පුළුවන් නම් ඒක තමයි හරි හැබැයි අර විවිධායත මේක තේරුම් කරගන්න පුළුවන් විවිධ ක්‍රම ඒකයි මෙතන මේ විවිධ ප්‍රශ්න එන්න හේතුව ඒකයි ඒ කියන්නේ එතකොට මේ විදිහට හිතලා ඒක අවබෝධ කරගත්තට කිසිම ඒකේ වරදක් නැහැ නේද හොඳයි නේද ඔව් මේ සමිනාන්ත මම හිතන්නේ අපි අපේ කාල වේලාව අද නදනවත්කම ගෙවිලා ගියා ස්වාමීන් වහන්සේ මම හිතන හැමෝටම ඉතාමත් ප්‍රයෝජනවත් විදිහේ ධර්ම දේශනාවකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපිට අද දවසේ පූජ්‍යපාද බණ්ඩාරවල ඥානසුමන ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා මේ ආකාරයට අපිට ධර්ම කරුණු පැහැදිලි කරලා දුන්නා. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ හැකි සෑම අවස්ථාවකදීම සම්බන්ධ කරගන්න. ඉතින් මේ අවස්ථාව අපිට ලබා දෙන්න විශේෂයෙන්ම අපිට හුඟක් උපකාර වුණා අසංක විචාරණ මහත්මයා. එතුමා තමයි සුසිත රාජපක්ෂ මහත්මයාට මේ ස්වාමීන් වහන්සේව හඳුන්වලා දුන්නේ. ඉතින් මට පෞද්ගලිකව හිතෙනවා අපිට විශාල සේවයක් අද දවසේත් ඒ වගේම ඉදිරියටත් අපිට ඒ සේවය ලබා ගන්න වාසනාව තිබේ තියෙයි කියලා. ඉතින් ඒ නිසා මම ඊටමත්ම ගෞරවයෙන් අද සාකච්ඡාව නිමා කරන්නට කෙටි පුණ්‍ය අනුමෝදනාවක් සඳහා සුබද්දා මහත්මියට යොමු වෙන්න කල්පනා කරා සුබද්දා මහත්මිය මම හිතනවා ඔබට මේක ඒ කාර්ය කරන්න පුළුවන් වෙයි කියලා අපි වෙන්නේ සුබද්දා මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබගේ පාද නමස්කාර වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ අද දින ඔබ වහන්සේ ලබා ධර්මාවබෝධය අපිට මෛත්‍රී භාවනාව සඳහා මේ ධර්මාවබෝධය ලබා දෙන්න තියෙන්නේ මේ සඳහා බොහෝම උත්සාහයකින් මැනවින් උත්සාහය යෙදෙන පින්වත් පිරිසකට. ඉතින් අපිට බොහොම උදාහරණ උතුම් උදාහරණයක් දුන්න අලුතෙන් උපදින දරුවෙක් දිහා බලන ආකාරයෙන් ලෝක සත්‍යය දිහා බලමින් කොහොමද මේ මෛත්‍රී භාවනාවට යෙදෙන්නේ කියලා අති විශාල දේශනාවක් බොහොම සතුටට කාරණයක් මෛත්‍රී භාවනාව ගැන ගොඩක් දේවල් ඔබ වහන්සේ මුලින් අපිට පැහැදිලි කරන්න ලැබුණා. මේ උතුම් ධර්ම දාණය ඔබ වහන්සේ වෙතම යොමු වෙනවා. සසර දුකින් මිදීමට මේ මේ ධර්ම දාණය ඔබ වහන්සේට හේතු වාසනා වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම දාණය උතුම් පින් හේතු වාසනා වේවා කියලා මම කෙටින් පාද නමස්කාරවකින් අනුමෝදන් කරන සිටිනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි සාරණ සාදු හොඳයි ඉතින් මම සීල දෙලාගෙන ඉල්ලීමක් කරනවා දැන් අපිට ආය හමු වෙන අවස්ථාවක් ලැබුණොතින් මේක ටික ප්‍රායෝගිකව කරලා බලමු ඊට පස්සේ අපි එන ගැටලු ගැන අපි සාකච්ඡා කරමු නේද ඉතින් ඒ නිසා සියලු දෙනාටම අනන්ත බුද්ධ රත්නේ ධර්ම රත්නේ මහා සංඝ රත්නේ ඒ වගේම සාරිපුත්ත මුගලන් මහ රහතන් වහන්සේලාගේ අසු මහ ශ්‍රාවකයන්ගේ අනුභව බලෙන් සීල සීල සමාධි ප්‍රඥා ගුණ සම්පූර්ණ කරගෙන ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන්න මේ පින්වත් සත්පුරුෂ ශ්‍රීසත එකසේම හේතු වාසනා වේවා කියලා අපි මහා සංඝ රත්නයේහි ආශිර්වාද කරනවා වන්දනා කරගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බව පත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සෝති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සෝති භවන්තු තේ හොඳයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු කොට අවසර දෙන්න මේ සාකච්ඡාවට පස්සේ ඔබ වහන්සේ තව විනාඩි දෙක තුනකට වෙලාවක් වෙනවද දන්නේ මගේ ජාන්ත මහත්තයා ලලිත් මහත්තයත් එක්ක පොඩ්ඩක් සාකච්ඡාකට එන්න අවශ්‍යිත වශයෙන් ඔබ වෙලාව තියෙනවා නෑ වෙලාව තියෙනවා වෙලාව තියෙනවා අපි මේකේ පස්සේ ජාන්ත මහත්තයා නම් ලලිත් මහත්තයා මාව එක් කරන්න මේකේ පස්සේ ඒකවත් නැහැ හොඳයි හොඳයි ඒකවත් නැහැ ඒකවත් සම්පූර්ණ සම්පූර්ණයක් එක්කන් අනුතරම් දුර්ලභ මයාලතම් බුද්ධ පුන්තං නමා මහා nama maka satu satu minwasi hidup itu doa හොඳයි හොඳයි සාදු සාදු සාදු හොඳයි ආයුවන් නොසුකම් බලන්න හොඳයි ආයුවන් නොසුකම් බලන්න මේ ආයුෂ වර්ණ සතුමල ප්‍රශ්න අභිවර්ධනය වේවා පෙරවන් කරන හැරි පෙරවන් කරන සරණයි මහත්තයා. සරණයි. හරි. හරි. හොඳයි සරණයි.